ගෞතම බුදුරජාණන් වහන්සේගේ ඉපදීම සම්බුද්ධත්වය පරිණිර්වාණය කියන මේ තෙමගුල සමරලා අපි මේ බුද්ධ වර්ෂයේ ආරම්භ කරන්නේ මේ ප්‍රදේශ වාසීන්ටත් ඒ බුදුරජාණන් වහන්සේගේ පිළිසරණ ලබන්නට වාසනාව තිබුණා දීර්ඝ ගමනක පුංචි නවාතැන් පොලක් මේ මිනිස් ජීවිතේ හැබැයි මේ නවාතැන් පොළේදී ලකු දෙයක් විශාල දෙයක් කෙනෙක් රැස් කර ගන්නවා. ඒ තමයි Tamanගේ සිත, කය, වචනය. හසුරුවාලීමෙන් ලබා ගන්න දේ. බුදුරජාණන් වහන්සේ පහළ වෙලා උන්වහන්සේ දේශනා කරපු ධර්මය අවබෝධ කරගන්න දක්ෂ වුණේ ජීවිතේ තේරුම් ගන්න දක්ෂ මිනිස්සු විතරයි. අපේ හිතේ පැති දෙකක් තියෙනවා. අපේ හිතේ තියෙන එක පැත්තක් ඒක නිර්මාණශීලී. ඒ පැත්තෙන් ඕන දෙයක් නිර්මාණය කරන්න පුළුවන්. දැන් අපි ගත්තොත් හස්යානා ඊළඟට අලුත් ඔය ටෙක්නොලොජි එක, කම්පියුටර්ස් මේ ඔක්කොම අලුත් නිර්මාණ මනස මුල් කරගෙන නෙමෙයිද නිර්මාණය වුනේ. මනසේ තමයි මේ නිර්මාණ ඉස්සල්ලාම හැදෙන්නේ. ඒතර මනසේ තියෙනවා යම් කිසි දෙයක් අලුතෙන් නිර්මාණය කරන්න පුළුවන් කුසලතාවයක්. යෝනිසෝ මනසිකාරය කියන්නේ ඒක නෙවෙයි. හොඳට මතක තියාගන්න ඕනේ එකක්. දැන් සමහරු ධර්මයේ අහනවා. ලස්සන ටික කියන්න පුළුවන්. මනස නිර්මාණශීලී නම් එයාට ඒක කරන්න පුළුවන්. සමහරු ලස්සනට කවි ගොතනවා. සමහරු ලස්සනට නිසඳස් ලියනවා. මේ ඔක්කොම මනසේ තියෙන නිර්මාණශීලී කුසලතාවය. නිර්මාණශීලී කුසලතාවය නෙවෙයි අවබෝධය කියන්නේ. අවබෝධය කියලා කියන්නේ මනසේ තියෙන සැබෑ ස්වභාවය හඳුනාගෙන නොමග යන්න නොදී සුමගට ගන්න පුළුවන්කම ඒක කරන්න ලේසි නෑ ඒක කරන එක ලේසි නෑ ඒකට උමනයි සතිපට්ඨානෙ ඒ කියන්නේ සිහිය පිහිටුවාගෙන තමන් දිහා බලාගෙන ඉන්න ඕනේ තමන් දිහා බලාගෙන ඉන්න එක තමයි අපිට තියෙන්නේ අමාරු වැඩේ. තමන්ගේ දිහා බලාගෙන, තමන්ගේ සිත දිහා බලාගෙන, තමන්ගේ ක්‍රියාව දිහා බලාගෙන, තමන්ගේ මානසික ස්වභාවය දිහා බලාගෙන තමන්ව පරිස්සම් කරගන්න එක තමයි යෝනිසෝ මනසිකාරයෙන් කරන්නේ. ඒක කිරීමට අපිට ලොකු පිනක් ඕනේ. විශාල පිනක් ඕනේ. මොකද හේතුව තමන්ගේ දිහා බලාගෙන තමන්ව පරිස්සම් කරගන්න ඇති වෙන දක්ෂකම මිනිසෙන් අතර තියෙන දුර්ලභ දක්ෂකමක්. මිනිසෙන් අතර තියෙන විශේෂම දක්ෂකමක්. ඒක නිර්මාණශීලී එකක් නොවෙන්න පුළුවන්. දැන් අපි ගත්තොත් සමහරු ඉන්න පුළුවන් පාඩම් කරන්න බෑ. පාඩම් හිටින්නේ නැහැ. දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටියා යාළුවෝ දෙන්නෙක් පැවිදි වුණා. එක්කෙනෙක් වයසයි. අනිත් එක්කෙනා තරුණයි. පැවිදි වුණාට පස්සේ අර වයසක කෙනා ඒ ස්වාමීන් වහන්සේ කල්පනා කළා මට පාඩම් හිටින්නේ නැහැ. මට බණ කියන්නත් බෑ. නමුත් මට සතිපට්ඨාන වඩන්න පුළුවන්. මම මේකම කරගෙන කරගෙන යන්න ඕනේ. අනිස් ස්වාමීන් වහන්සේ හරි නිර්මාණශීලී. හොඳට මතක හිටිනවා. ලස්සනට කියන්න පුළුවන්. දැන් අර වයසක ස්වාමීන් වහන්සේ පැත්තකට වෙලා බණ භාවනා කරනවා, පාඩු වෙනවා. ටික ටික භාවනා කළා මාර්ගඵල ලැබුව රහත් වුණා. අනිත් ස්වාමීන් වහන්සේ දක්ෂතා තියෙනවා මිනිස්සුන්ට ධර්මයේ කියනවා ගෝල බාලය හැදුවා. දැන් මේ පැත්තෙන් යනවා. දැන් අර භාවනා කරලා නිවන් අවබෝධ කරපු ස්වාමින් වහන්සේ රහතන් වහන්සේ බණ කියන්න දක්ෂ නැහැ. ධර්මයේ මතක හිටිනවත් අඩුයි. නමුත් ඌමනාකාරණේ කරගත්තේ නැද්ද? ඌමනාකාරණේ කරගත්තා. ඉතින් මේකෙන් අපිට පේනවා මේ ධර්ම මාර්ගයේ දියුණු කිරීමේදී ඒකට වමනා බුද්ධිමත්කම ඒක උපතින් එන්න ඕන එකක් ධර්මය අවබෝධ කිරීමේදී වමනා වාසනාව උපතින් එන්න ඕන එකක් ඒක තියෙනවද නැද්ද කියලා අපිට බැලුව බැලමට හොයන්න බෑ. හොයන්න ක්‍රමයක් ඇත්තෙත් නෑ. දිගටම ධර්මයේ පුරුදු කිරීමේ පුරුදු කිරීමෙන් තමයි ඒ වාසනාව මතු වෙන්නේ. වෙන ක්‍රමයක් නෑ මේ වාසනාව මතු කරගන්න. ඒකට නුවණින් කල්පනා කරන්න පුළුවන් වෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ පෙන්වා දීපු ධර්මයේ තුල අපි පිළිසරණ කරගන්නව දෙකක්. කීයක් පිළිසරණ කරගන්නවද? දෙකක්. පළවෙනි එක තමයි අපි තමාව පිළිසරණ කරගන්නවා. දෙවෙනි එක ධර්මයේ පිළිසරණ කරගන්නවා. තමාව පිළිසරණ කරගන්නේ කොහොමද? තමන්ගේ හිතට අකුසල් හටගනිද්දී තමන් ඒ අකුසල් දුරු කරන්නේ නැත්තම් තමාව පිළිසරණ කරගෙනද නැද්ද? නැහැ. තමන්ට වෛරයේදී ඒ වෛරය දුරු කරන්නේ නැත්තම් තමන් තමාව පිළිසරණ කරගෙන නැහැ. තමන් දුස්සීලව ඉඳෙද්දී සිල්වත් වෙන්නේ නැත්තම් තමන් තමාව පිළිසරණ කරගෙන නැහැ. එතකොට තමන් තමන්ව පිළිසරණ කරගන්නවා කියන්නේ මොකද්ද? දුස්සීල කෙනෙක් කල්පනා කරනවා මේ දුස්සීල භාවය මට අහිත පිණිස පවතින එකක්. මම මේකෙන් බැහැර වෙන්න ඕනේ කියලා සීලවත් වෙනවා. අන්න තමා තමාව පිළිසරණ කරගත්තා. අකුසල් වලට බැසගත්තු එක්කෙනා කල්පනා කරන මේක මට හරියන්නේ නැහැ මෙහෙම ඉඳලා. මම මගේ ජීවිතය තුළ මේ අකුසල් බැහැර කරන්න ඕනේ. කුසල් වඩන්න ඕනේ කියලා පටන් ගන්නවා. අන්න පිළිසරණ කරගත්තා. ඒ සඳහා දැනුම ගන්නෙ මොකෙන්ද? ධර්මයෙන්. ධර්මයේ පිළිසරණ කරගන්නවා. මේක තියෙන්නේ අන්න එහෙම වැඩපිළිවෙලක්. මේක තවත් කෙනෙකුට තවත් කෙනෙකුගේ ජීවිතේ පිරිසිදු කරන්න බෑ. තවත් කෙනෙකුට තවත් කෙනෙකුගේ සිතිවිලි රටාව හරිගස්සන්න බෑ. තවත් කෙනෙක් තවත් කෙනෙකුට තවත් කෙනෙකුගේ ජීවිතේ අමුතුවීම සකස් කරලා දෙන්න බෑ. ඒක කවුද කරගන්න ඕනේ? තමන්මයි කරගන්න ඕනේ. මේක තමයි ලෝකයේ තිබෙන ඇත්ත. ලෝකේ වෙන කිසිම ආගමකින් මේ ඇත්ත පෙන්වුවේ නෑ. බුදුරජාණන් වහන්සේ විතරයි පෙන්වුවේ. බුදුරජාණන් වහන්සේ විතරයි ඔක පැහැදිලි කරලා දුන්නේ. තමා තුල තියෙනවා නුවණ ඒක ඇති කරගන්න. තමන් තුල තියෙනවා අකුසල් දුරු කිරීමේ කුසල් වැඩිීමේ වීරිය ඇති කරගන්න. තමන් තුල තියෙන සිහිය ඇති කරගන්න. මේක නේද ධර්මයෙන් උගන්වන්නේ. බුදුරජාණන් වහන්සේ කාටවත් උන්වහන්සේව දකින්න ඕන නම් උන්වහන්සේව දකින්න කිව්වේ කොහොමද? ධර්මයේ දැක්කොත් උන්වහන්සේ කවුද කියලා තේරුම් ගන්නවා කිව්වා. බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ උන්න බුදුරජාණන් වහන්සේ ගැන අපි චුට්ටක් ඉගෙන ගන්නයි අද මේ කල්පනා කරන්න මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ විශේෂ එකක් බුදුරජාණන් වහන්සේ මිනිස් ලෝකේ උපදිනකොට මේ මිනිස් ලෝකේ අමුතුම පරිසරයක්. මේ මිනිස්සු කුසල් මොනවද? සත්‍ය මොනවද? මොකද්ද ඇත්ත? කිකි හොයන ගෝසාවක්. බුද්ධිමත් මිනිස්සු ඉපදිලා. ජීවිතාබෝධයට මිනිස්සු මුළු හදවතින්ම යොමු වෙච්ච යුගයක තමයි බුදුරජාණන් වහන්සේ පහළ වුණේ. උන්වහන්සේ තුල තිබුණ ශරීරයේ ලක්ෂණ උන්වහන්සේ ඉපදුනාට පස්සේ ඒ ශාරීරික ලක්ෂණ බලලා තමයි අනාවැකි කිව්වේ. උන්වහන්සේගේ ශාරීරියේ ලක් විශේෂ ලක්ෂණ කීයක් තිබ්බද? 32ක්. මේ 32 බලලා අනාවක කිව්වා මේ ශාරීරියේ ලක්ෂණ 32ක් විශේෂ ලක්ෂණ 32ක් තියෙනවා නම් එයා විශේෂ කෙනෙක්. එයාට තියෙනවා ගති දෙකක්. ඒ ශාරීරියේ විශේෂ ලක්ෂණ 32 තියෙන කෙනා ගිහි ජීවිතේ රැඳුනොත් ඔව් එයා විශේෂ රජ කෙනෙක් වෙනවා. මේ ලෝකයේම ධර්මයෙන් හසුරවන්න පුළුවන් දේශපාලන නායකයෙක් වෙනවා. පැවිදි වුණොත් මුළු ලෝකෙම නිදහස් වෙනවා. මේ ලෝකයාටම විමුක්තිය සලසා දෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ පුංචි කාලේ බොහෝ දෙනා අනාවැකි කිව්වා නියවැරදි විදියට. මොකද්ද කිව්වා අනාවැකි? මේ දරුවා ගිහි ගෙදර රැඳෙන්නේ නෑ. මේ දරුවා ගිහි ගිහි අත්හැරලා පැවිදි වෙනවාමයි. මේ දරුවාට මේ පැවිදි වෙලා මේ ලෝකේ සම්මා සම්බුදු බවට පත් වෙනවාමයි කියලා. අපේ වාසනාවට ඒ දේ සිද්ධ වුණා. සක්විති රජ කෙනෙක් පමණක් වුණා නම් අපිට ඉතිහාසයේ නමක් විතරක් සටහන් වෙලා ඉතුරු වෙනවා. ධර්මයක් ඉතුරු වෙන්නේ. සම්මා සම්බුදු කෙනෙක් පහළ වෙච්ච නිසා අපිට උන්වහන්සේ ජීවිතය අවබෝධයෙන්ම දේශනා කරපු ධර්මයක් ඉතුරු වුණා. බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ එකම එක කාරණාවකටයි. මොකක්ද ඒ කාරණාව? මේ ලෝක සත්වයාට යම්කිසි දෙයක් අවබෝධ කරවලා දෙන්න. මොකද්ද යම්කිසි දේ? චතුරාර්ය සත්‍යය. ඇයි මේ මිනිස්යන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත යුත්තේ? මේ මිනිස්යන්ගේ ජීවිතය තුල තියෙනවා තමා තුල තියෙන ස්වභාවය Tamanට පාලනය කරගන්න බෑ. බොහෝ මිනිසින්ට. සමහරුන්ට Tamanට ඇති වුණොත් හැඟීම් පාලනය කරගන්න බෑ. Tamanට ඇති වුණු තරහ පාලනය කරගන්න බෑ. Tamanට ඇති වුණු රාගේ පාලනය කරගන්න බෑ. Tamanට ඇති වුණු තව ලාමක ආසාවන් පාලනය කරගන්න බෑ. Tamanට ඇති වුණු පහත් සිතිවිලි පාලනය කරගන්න බෑ. බොහෝ මිනිසයන්ට Tamanගේ මේ මානසික ස්වභාවයන් පාලනය කරගන්න බෑ. ඇයි බැරි? මේව පාලනේ මේව හැසිරෙන්නේ යම්කිසි අපවිත්‍ර වූ ගති ලක්ෂණ වලින්. ඒවට අපි කියනවා කෙලෙස් කියලා. මේ කෙලෙස් පවතින්නේ ඇයි? ජීවිතය පිළිබඳ අවබෝධයක් නැතිකම නිසා. එහෙමනම් අපිට ජීවිතය පිළිබඳ අවබෝධයක් ඇති වෙච්ච දවසට මේ කෙලිසුන්ගේ ලාමක ස්වභාවය හඳුනා ගන්නවා. එදාට එයා ජීවිතේ පාලනයක් කරගත්තු ජීවිතේ තමාගේ වීරයෙන් හසුරවන බුද්ධිමත් මිනිසෙක් බවට පත් වෙනවා. ආන්ගේ දේ බුදුරජාණන් වහන්සේ කරලා දුන්නා. ලෝකේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් නොමෙති තාක් මිනිස්සු එක එක දේවල් කරන්නේ. පසුගිය ජනවාරි මාසයේ ඉන්දියාවේ තිබෙන උත්සවයක් කුම්භ මේලා කියලා. මිනිස්සු සාදුවරුයි මිනිස්සුයි මිලියන 20ක්. මිලියන 20ක් කියන්නේ කෝටි දෙකක් හීතිලේ ගහගේ වතුරට පැන්නා. ඇයි වතුරට පැන්නේ? හිත පිරිසිදු කරන්න. ශාරීරියේ හේතුවාම හිත පිරිසිදු වෙනවා නම් එහෙනම් මේ ලෝකේ ජලචර සියලු සත්තු හිත පිරිසිදුයි. නේ? ඒ හැමදෙස්සෙම ඇඟ ටිප් කර කරන ඉන්නේ හොදගත්තු ගමන්. දැන් අපි දන්නවා හිත මේ හිත හෝ කය හෝ වචනේ හෝ පිරිසිදු කරන්න තිබෙන්නේ සෝදල වතුරෙන් හොදලා නෙවෙයි. එහෙනම් සිහිය පිහිටවලා නුවණ පිහිටවලා වීරියෙන් ආර්ය ස්ථාංගික මාර්ගය තුලින් කොහොමද අපිට මේ බුද්ධිය ලැබුණේ? අපි අර අපි තරගොඩෙන් ඉන්න ඕනේ. අපි ඒ ගොඩෙන් බේරුනේ කොහොමද? අන්න බුදුරජාණන් වහන්සේ නමක් මේ ජීවිතය ගැන කියාපු දෙය. බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මය අන්න ලෝකේට අලුත් දෙයක් අලුත් දැක්මක් අලුත් අවබෝධයක් ලබා දෙනවා මේ නිසා ඒ බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ තුල විශේෂ ගතිගුණ පහළ වුණා විශේෂ ගති ලක්ෂණ පහළ වුණා ඒ උන්වහන්සේ තුල තිබෙන ගති ලක්ෂණ තමයි අපි ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධ ආදී ගුණ කියමින් වන්දනා කරන්නේ උන්වහන්සේ තුල තිබිච්ච උන්වහන්සේගේ ගතිගුණ වලට. අද මා ඔබට කියා දෙන්න බලාපොරොත්තු වන්නේ මජ්ක්‍ධිම නිකායේ බ්‍රහ්මායු කියන සූත්‍ර දේශනාවක්. බුදුරජාණන් වහන්සේ වැඩ හිටියා ඒ කාලේ විදේහ කියන ප්‍රදේශයේ භික්ෂුන් වහන්සේලා 500ක් සමග චාරිකාවේ වඩිනවා. වැස්ස කාලේ විතරයි උන්වහන්සේලා එක තැනක ඉන්නේ. අනිත් මාස 8ේම චාරිකාවේ වඩිනවා. චාරිකාව වඩිනවා කියන්නේ ධර්මයක් දේශනා කරගෙන ගම්නියම් ගම් පුරා වඩිනවා. එහෙම වඩිද්දී උන්වහන්සේ වැඩියා චාරිකාය වඩිද්දී මිථිලා කියලා නගරයක් තිබුණා. මොකද නගරේ? මිථිලා. මිථිලා වල හිටියා බොහෝම ගරුසරුන් ලැබූ වයසක බ්‍රාහ්මණෙක්. ඒ බ්‍රාහ්මණයාගේ නම බ්‍රහ්මායු මේ බ්‍රාහ්මණය හරි උගත්. මේ බ්‍රාහ්මණයාට වයස 120යි. වයස කීයද? 120යි. හරි පඬිතයි. බොහෝම ඥාණි තියෙනවා. භාෂා දන්නවා. නොඑක් භාෂාවන් දන්නවා. ඒ වගේම මේ මහා පුරුෂ ලක්ෂණ ගැන හොඳට දන්නවා. ඒ කියන්නේ ඒ කාලේ සෑම උගත් මිනිස්සුම ඉගෙන ගත්ත මහා පුරුෂ ලක්ෂණ ගැන. ඇයි මහා පුරුෂ ලක්ෂණ ගැන ඉගෙන ගන්න හේතුව? ඒ කාලේ පැතිරිලා ගියා මේ ලෝකයාව අවබෝධය කරා ගෙනියන්න කෙනෙක් පහළ වෙනවා. ඒ පහළ වෙන කෙනාට කියන්නේ බුද්ධ කියලා. ඒ පහළ වෙන කෙනාට තියෙනවා මහා පුරුෂ ලක්ෂණ 32ක් කියලා මේ සියලු දෙනා මේක පාඩම් කරගෙන ඉගෙන ගත්තා. එහෙම කෙනෙක් පහළ වෙලා තිබුණොත් මේගොල්ලෝ ඉස්සලාම දූගන ගිහිල්ලා බලන්නේ මොනවද? අර මහා පුරුෂ ලක්ෂණ තිබෙනවාද? මේ කාලේ එහෙම එකක් තියෙනවද? මේ කාලේ එහෙම කෙනෙක් පහළ වෙන්න ඉන්නවද? නෑ මේ කාලේ පහළ වෙන්නේ ඒව නෙමෙයි ආයුධ. ආයුධ පහළ වෙන්නේ ඊළඟට මොන භයානක එකක් මෙවුන් හදයිද දන්නේ මොකක් හදයිද දන්නේ මෙවුන් කියලා ඔන්න බයෙන් ඉන්නේ. දැන් මේ බයෙන් ඉන්නේ අපි LTT එකට. මේ දැන් ඇවිල්ලා උඩින් ඇවිල්ලා කොහෙට දායිද දන්නේ බෝම්බ. දැන් මේ ඔන්න යුද්ධ බීතියකින් ඇලලී ගිහින් ඉන්නවා අපි හැමතිස්සෙම. පෑද් දෙකක් එක දිගට වැස්සොත් ඊට පස්සේ බයයි. මොකක් වෙයිද දන්නේ නැහැ. නැද්ද එහෙම බයක්? තියෙනවා. මාස දෙකක් එක දිගට පෑවුවොත් ඊට පස්සේ බයයි. මොකක් වෙයිද දන්නේ හයියෙන් රතිඤ්ඤයකපත් වුණොත් බයයි. මොකක් වෙයිද දන්නේ බලන්න මේ කාලේ ඊයේ කාලේ තියෙන වෙනස. ඒ කාලේ අර මහපුරුෂ ලක්ෂණ 32 හොඳට දරාගෙන හිටියා. ඔය අතරේ ඔන්න ආරංචි වුණා. ශාක්‍ය වංශ පවුලකින් අබිනිෂ්ක්‍රමණය කරපු සාකි කුමාරයෙක් යම්කිසි අවබෝධයක් ලැබලලු. ඒ සාකි කුමාරයා විශේෂ ශ්‍රමණ පිරිස් පිරිවරාග නාන් දැන් ගම්නියම් ගම් පුරා වඩිනවලු. ආන්ගේ සාක්‍ය කුමාරයා ඒ ශ්‍රමණේක් වුණාට පස්සේ ඒ ශ්‍රමණයන් වහන්සේට කියනවා මොකද්ද කියන්නේ? බුද්ධ කියලා කියනවා. ඒ ශ්‍රමණයන් වහන්සේගේ ගුණ මේ මේ මේවලු ඔන්න මිනිස්සු අතරේ පැතිරිලා ගියා. මොනවද ඒ ගුණ? උන්වහන්සේ රාහතන් වහන්සේ නමක්ලු. ඒ කිව්වේ අරහං ගුරුරෙක් නෑලු. සම්මා සම්බුද්ධයි. අවබෝධය තුල ජීවත් වෙනවලු. විද්‍යාචරණ සම්පන්නයි. නිවන් මඟක් හොයාගෙන ඒ නිවන් මඟ සම්පූර්ණ කරගත්තු කෙනෙක්ලු සුගතෝ ලෝකේ රහස් නැහැලු උන්වහන්සේට ලෝක විදු උන්වහන්සේට පුළුවන්ලු ඕන කෙනෙක්ව අවබෝධයේ කරා යන්න හික්මවන්න අනුත්තර පුරුෂ ධම්ම සාරති උන්වහන්සේ තමයි දෙවියන්ටයි මිනිසුන්ටයි නිවන් මඟ පෙන්වන්නේ සත්තා දේව මනුස්සානම් උන්වහන්සේට පුළුවන්ලු අවබෝධ කරගත්තු දේ ඒ විදිහටම අනිත් අයට කියලා දෙන්න. බුද්ධ හරි පින්වන්ත කෙනෙක්ලු භගවා. ඔන්න පැතිර ගිහිල්ලා. මොකද්ද මේ පැතිර ගිහිල්ලා තියෙන්නේ? බුදුරජාණන් වහන්සේගේ අභ්‍යන්තර ගුණය පැතිර ගිහිල්ලා. උන්වහන්සේ මේ දෙවියන් සහිත ලෝකේ තමන් විසින් අවබෝධ කරගත්තු තමන්ගේම ධර්මයක් මේ ලෝකයට කියා දෙනවා. ඉබඳු නිකලස් හිතක් ඇති රහතන් වහන්සේ නමක් දකින්න නැත්නම් කොයිතරම් හොඳද කියලා මිනිස්සු ඔන්නේ යනවා බලන්න. ඉතින් ඔන්න බ්‍රහ්මායු කියන අර වයසක බ්‍රාහ්මණයාට එයාට වයස කීයේද? 120යි. ඒ වයසක බ්‍රාහ්මණයන්ට දැන් ආරංචි වුණා. එයාගේ ධරි දක්ෂ ගෝලියෙක් හිටියා. කාගේද? අර බ්‍රහ්මායගේ ගෝලියෙක් හිටියා. එයාගේ නම උත්තර. මොකක්ද එයාගේ නම? උත්තර. මේ ගෝලියත් පොඩි වුණාට මහා නුවණ තියෙන කෙනෙක්. මෙයාත් හොඳට දැනුගත් කෙනෙක්. මෙයා කතා කළා. ගෝලයාට කතා කළා උත්තර. කතා කළක පුතේ උත්තර මට මේ අලුත් ආරංචියක් ආවා. ඒ තමයි ශාක්‍ය වංශින් කුමාරෙක් මාලිගාව අතර ගිහිල්ලා මහාන විලාලු ආන්ගේ මහාන වෙච්ච කුමාරයා විශේෂ අවබෝධයක් ලබාගෙනලු ආන්ගේ විශේෂ අවබෝධයක් ලබාගත්තු මේ ශ්‍රමණයන් වහන්සේට කියනවා බුද්ධ කියලා. ආන්ගේ ශ්‍රමණයන් වහන්සේට මේ මේ මේ ගුණයන් තියෙනවා කියලා මට ආරංචියක් ආවා. මොන ගුණද? අරහං සම්මා සම්බුද්ධ විද්‍යාචරණ සම්පන්න සුගත ලෝකවිදූ අනුත්තර පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවා මේ මේ ගුණයන් වලින් යුක්තයි කියලා මට ආරංචියක් ආවා. දෙවියන් සහිත ලෝකයාට තමන් විසින් අවබෝධ කරගත්තු තමන්ගේ අවබෝධය දේශනා කරනවාලු. ඉබ්බඳු රහතුන් දකින්න නැත්නම් කොයිතරම් හොඳද පුතේ? දැන් මෙයා කියන්නේ කවුද කියන්නේ? බ්‍රහ්මාය කියනවා කාටද කියන්නේ? උත්තර කියන ගෝලයාට. කොච්චර හොඳද පුතේ? ඊට පස්සේ කියන පුතේ උඹ ගිහින් උන්වහන්සේව බලාපන්. මට යවිද ගන්නත් අමාරුයි. උඹ උඹ පල්ලයන් උන්වහන්සේව හම්බ වෙන්න. ගිහිල්ලා බලාපන් ඒ කියන්නා වූ ගුණ හැබෑ ලෙසම උන්වහන්සේ තුල තියනවාද කියලා හොයලා බලාපන්. කියලා මේ උපදේශ දුන්නා. එතකොට මෙයා කියනවා ගුරුතුමාණනි ගුරු දේවේනි ඔබ වහන්සේ එහෙම කිව්වට මං කොහොමද එකපාරට ගිහිල්ලා කෙනෙක්ගේ එහෙම තියනවා කියලා තිබින්නා වූ අරහං සම්මා සම්බුද්ධ ආදී ගුණ තියනවාද නැද්ද කියලා මං දැනගන්නේ කොහොමද මං හොයාගන්නේ කොහොමද ඊට පස්සේ කියන පුතේ මම ඔබට උගන්වලා තියෙනවා. මොනවද? මහා පුරුෂ ලක්ෂණ මම ඔබට උගන්වලා තියෙනවා. දැන් ගිහින් බලාපන් ඒ බුද්ධ කියන ශ්‍රමණයන් වහන්සේට ඒ කියන මහා පුරුෂ ලක්ෂණ ටික තියෙනවාදයි කියලා බලාපන් ගිහින්. කාටද මේ ඉගෙනුවේ? උත්තර කියන ගෝලයාට. කියන පුතේ ওই මහපුරුෂ ලක්ෂණ තියෙන දෙන්න ගැන නුඹ දන්නවනේව. ඔය මහපුරුෂ ලක්ෂණ තියෙන කෙනා මහපුරුෂ ලක්ෂණ තියෙන කෙනා ගිහි ගෙදර රැඳුනොත් මේ ලෝකයේ තුල පහළ වෙන ශ්‍රේෂ්ඨම රාජ්‍ය නායකයා බවට පත් වෙනවා. එයා විශේෂ වාසනා ගුණ හතක් ලබනවා. ඒ වාසනා ගුණ හත තමයි එයාට පහළ වෙනවා විශේෂ මණිකක්. මොකද්ද පහළ වෙන්නේ? විශේෂ මණිකක්. මණිකක් පහළ වෙන්න හේතුව මේකයි. දැන් ඔන්න මහපුරුෂ ලක්ෂණ 32කින් යුක්තව දැන් ඉපදිලා ඉන්නවා. දැන් ඉපදිලා ඔන්න රජ රජ වෙලා ඉන්නවා. දැන් ගිහි ගෙදරනේ. රජ වෙලා ඉන්නවා. දැන් මෙයා කල්පනා කරනවා මේ ස්වභාවයෙන්ම ධාර්මිකයි. ස්වභාවයෙන්ම සිල්ලා. ස්වභාවයෙන්ම සිල්ලත් කියන්නේ මොකද? සතුන් මරන්නේ නැහැ. කාටවත් මරවන්නත් බෑ යාලව. සොරකම් කරන්නෙත් නෑ. සොරකම් කරවන්නත් බෑ. වැරදි කාම සීවෙනේ යෙදෙන්නෙත් නෑ. කාටවත් පොළඹව ගන්නත් බෑ. බොරු කියන්නෙත් නෑ. කියවන්නත් බෑ. ඊළඟට අරක්කු කසිපු බොන්නෙත් නෑ. කාටවත් පොවන්නත් බෑ. මේකට කියනවා මොකද්ද? ස්වභාවිකෝ පිහිටි සීලය කියලා. ස්වභාවිකෝ පිහිටි සීලය. ඒක තමයි ඒකේ ප්‍රകൃති ස්වභාවය. ඒක වෙනස් කරන්න ලෝකේ කාටවත් බෑ. ආන් ඒ තුළ යා බලවත් වෙනවා. කවුද බලවත් වෙන්නේ? අර සක්විති රජ වෙන්න සුදුසු උත්තමයා. පොයේ දවස්වලට අද රැත්තේ මේ ඉන්දියාව තුළ පොයේ දවස්වලට අදත් සාමාන්‍ය මිනිස්සු ඒක විශේෂ දවසක් කරලා සලකනවා. අදටත් එහෙමයි. පොයේ දවස් වලට මේ හොඳට මේ සීලය හොඳට ආවර්ජනා කරනවා. ඉතින් මේ එක එක්තරා පොයකට මෙයා මොකද කළේ? මෙයා කරන්නේ මොකද්ද? සාඳුළු තලයට නැගලා කල්පනා කරනවා අද පොයේ දවස. අද පූර්ණිමා. පොයේ දවස. පොයේ දවසේ මම මේ මගේ සීලය ආවර්ජනය කරනවා. හැබැයි මම සක්විති රජෙක් වෙන්න උවමනා කරන මහා පුරුෂ ලක්ෂණ 32ක් මටත් තියෙනවා ඒ වුණාට තාම සක්විති රජෙක් වෙලා නැහනේ. ආන්ගේ සිටිවිල්ල පහළ වෙනවා මෙයාට අර සඳලු තලයේ ඉන්නකොට. එතකොට 이르දියෙන් පහළ වෙනවා මණිකක්. ආන්ගේ මණිකට කියනවා චක්‍ර රත්නය. ඒ මණික කැරකිනවා. චක්‍රය කියන්නේ රෝද. රෝද මණිකක්. ඒක කැරකිනවා. මෙයා පුදුමෙන් බලන් ඉනවා මණික දියා. ආ මෙන්න පහළ වෙලා. ඊට පස්සේ එයා අහලා තියෙනවා මේ මණිකට පැන් වැඩුවාම, කේන්ඩි අරගෙන පැන් වැඩුවාම බවත් මාණික්කේ කැරකෙවෙන්න කියලා. කැරකි කැරකි යනවා. ඒක තමයි 이르දියක් ඒක. ඒ ඒ යන යන ප්‍රදේශවල රජවරු ඔක්කොම මෙයාට හිස නමනවා. මෙයාට ගෞරව කරනවා. ආන් එහෙමයි මෙයා ලෝකේ ආවි ආයුධ වලින් තොරව, දඬු මිගුරු වලින් තොරව, කට්ට කෛරාටික වැඩ වලින් තොරව, කුමන්ත්‍රණ වලින් තොරව ලෝකයේ තුල ලෝකීයම රාජනායකයා බවට පත් වෙන්නේ. එතකොට අන්නේ සක්විති රජුරවන්ට තව පහළ වෙනවා රත්න. පහළ වෙනවා අශ්වේක්. අශ්වයෙක් පහළ වෙනවා ඇතෙක් පහළ වෙනවා කියලා කියන්නේ යාට හොඳම ඒ ප්‍රදේශයෙන් හොඳම ඇතා යාට ලැබෙනවා. හොඳම අශ්වය ලැබෙනවා. විදුලිය වගේ යන්න පුළුවන් අශ්වයෙක් ලැබෙනවා. ඒ වගේම රාත්‍රී කාලයේ ප්‍රදේශය පුරාම එළිය කරන්න පුළුවන් මණිකක් ලැබෙනවා. ලෝකයේ සිටින ගුණවන්තම කාන්තාව ලැබෙනවා බිසවට. හොඳම උපදේශකෙක් ලැබෙනවා. ඒ වගේම පින්වන්තම පුතෙක් ලැබෙනවා. ඒ වගේම යාට ඒ සේවා කටයුතු කරන්න පුළුවන් රාජ්‍ය තන්ත්‍රයේ හසුරවන්න පුළුවන් තව පින්වන්ත දරුවන් 1000ක් ලැබෙනවා. ඉතින් මෙහෙම නායකත්වයකට තමයි සක්විති රජය කියලා කියන්නේ. ඉතින් අරයා කියනවා පුතේ ඒ සක්විති රජුරෝ දැන් අපි මේ කතා කරන්නේ පුතේ සක්විති රජ කෙනෙක් ගැන නෙවෙයි. දැන් අර ශාක්‍ය වංශයෙන් ගිහිගී අත්හැරලා ගිහිල්ලා ශ්‍රමණෙන් වහන්සේ නමක් වෙලා උන්වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලාලු. නුඹ ගිහිල්ලා බලාපන් මොකද්ද? උන්වහන්සේට මහා පුරුෂ ලක්ෂණ 32ම තියනවාද කියලා බලාපන්. ඉතින් පුතේ මම ඔබට මේවා උගන්වලා තියෙනවනේ. ඔබට මම මේවා උගන්වලා තියෙන්නේ. එසේ ආචාර්යයන් වහන්සේ කියලා වැඳලා මේ මිථිලාවෙන් පිටත් වෙලා ගියා කවුද ගියේ? උත්තර කියන බ්‍රාහ්මණයා මිථිලාවෙන් පිටත් වෙලා ගියා බුදුරජාණන් වහන්සේ වැඩහින්න උන්වහන්සේ වැඩ සිටි විදේහ කියන ප්‍රදේශයේ උන්වහන්සේ සොයාගෙන ගියා. ගිහිල්ලා වන්දනා කළා. වන්දනා කළා දැන් මෙයා හොඳට බලනවා. ලං වෙලා හොඳට බලන මොනවද බලන්නේ මේ? මහා පුරුෂ ලක්ෂණ 32ම තියනවාද කියලා බලනවා. දැන් මෙයා මහපුරුෂ ලක්ෂණ 30ක් හොයාගත්තා. කීයක් හොයාගත්තද? 30ක්. දැන් මෙයාට පේන්නේ දිව. දෙමෙ කල්පනා කරන දිව පේන්නේ. මහපුරුෂ ලක්ෂණ 32 32 එකක් දිව, එකක් උන්වහන්සේගේ පුරුෂ නිමිත්ත. මහපුරුෂ ලක්ෂණ. ඊට පස්සේ මම කල්පනා කරන මහපුරුෂ ලක්ෂණ 32ක් මම දකිනවා. දෙකක් නෑ. බුදුරජාණන් වහන්සේ මෙයාගේ හිත දැක්කා. දැකලා 이르දි බලෙන් මහා පුරුෂ ලක්ෂණ 32ම සම්පූර්ණයෙන්ම ඔව් පේන්න සැලැස්සුවා. ඊට පස්සේ මෙයා මොකද කළේ? හරි දැන් මහා පුරුෂ ලක්ෂණ 32 නම් මම දැකගත්තා. එහෙනම් මේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමක් තමයි. හැබැයි මුන්නාන්සේගේ ජීවිතේ මොන වගේ ගත කරනවාද කියලා මම තවත් සොයන්නට ඕනේ කියලා මාස 7ක් හෙවණැල්ලක් වගේ බුදුරජාණන් වහන්සේගේ පිටිපස්සෙන්ම මෙයා ගමන් කළා. කවුද ඒ ගමන් කරපු කෙනා? උත්තර. ඊට පස්සේ මාස 7 ඉක්වා ගියාට පස්සේ මෙයා මිතිලාවට ආපහු ආවා. ඇවිල්ලා මෙයාගේ ගුරු දේවයන් බැහැ දකින්න ගියා. කවුද? බ්‍රහ්මායු බ්‍රාහ්මණයා. බහද බැහැ දකින්න ගියාම බ්‍රහ්මායු අහනවා උත්තර බාවනේ කොහොමද මං ඔබට දැන් කිව්වා ගිහිල්ලා බලන්න කියලා පුතේ ඒ ශාක්‍ය වංශයෙන් පැවිදි වෙච්ච ශාක්‍ය කුමාරයා දැන් ශ්‍රමණයන් වහන්සේ බවට පත් වෙලා මේ මේ ගුණ වලින් යුක්තයි කියලා ප්‍රසිද්ධයි. ඒක හැබෑවක්ද කියලා බලන්නේ කිව්ව කොහොමද කියලා ඒක හැබෑද? එතකොට කියනවා පින්වත් ගුරු දේවයන්ෙනි, ඊ භාග්‍යවතුන් වහන්සේ ඊ කාන්තෙම්ම සම්මා සම්බුද්ධයි. කවුද මේ කියන්නේ? උත්තර කියනවා. ඒ භාග්‍යතුන් වහන්සේගේ ගුණ ගැන අපි පැතිරිලා තියෙනවනේ උන්වහන්සේ පිළිබඳ යම් කිසි යශෝරාවයක්. පැතිරිලා තියෙනවනේ කීර්ති රාවයක්, ගුණ ഘോഷාවක්. මොකද්ද මේ පැතිර තිබෙන ගුණ ഘോഷාව? අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තර පුරුෂ ධම්ම සාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවා මේක ඊකාන්තයෙන්ම සත්‍යයි කියන ගුරු දෙවියන් වහන්සේ මං හොයල බැලුව හොඳට අර මුලින්ම කියාපු කරුණ මොකද්ද මහා පුරුෂ ලක්ෂණ 32 කියනවා ස්වාමීනි මම දැක්කා කියන ගුරු දෙවියන් වහන්සේ මම දැක්කා. ඒ මහා පුරුෂ ලක්ෂණ මම දැක්කා. කියනවා ගුරු දේවයන් වහන්සේ මම දැක්කා ඒ පින්වත් ගෞතමයාණන් වහන්සේ සුපතිට්ඨිත පාද යටිපතුල් සම වූ පාද තියෙනවා මං දැක්කා ඒකෙන් දැන් පාදේ තිබ්බහම අපේ පාදේ ඇතුලේ වක ගහනවනේ එහෙම නෑ කියන්නේ යටිපතුල් සම වූ පාද තියෙනවා මම දැක්කා. ඒ වගේම ගුරු දේවයන්ි උන්වහන්සේ භාවනා කරන්න වාඩි වෙලා පద్මාසනෙන් වාඩි වෙනවා. පద్මාසනෙන් වාඩි වුණාන් පස්සේ යටිපතුලට මොකද වෙන්නේ? උඩට එනවා. යටිපතුල උඩට හරව ගන්නවන්නේ. ස්වාමිනී මම බැලුවා. සක්ලකුණු තියෙනවා. අන්න චක්කවරංකිත රත්ත සුපාදු සක් සක් ලකුණු තියෙනවා රවුම් රවුම් රවුම් කැරකිච්ච ඔව් දහසක් රවුම් කැරකිච්ච ලකුණු තියෙනවා ඒ ශරීරයේ ඒ මහා පුරුෂේ ලක්ෂණේ මම දැක්කා ස්වාමිනී උන්වහන්සේ ඇවිදින එකට මම බලන් හිටියා උන්වහන්සේගේ විලුඹ විලුඹ කියන්නේ පාය පිටිපස්ස විලුඹ දිගයි දික් විලුඹ තියෙනවා මම බලාගෙන හිටියා ගුරු දෙවියන්නි ඒ ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ අත් තුල ඇඟිලි දිහා පා ඇඟිලි දිහා ලස්සන හීනි දිගටි ඇඟිලි දීගංගුලි උන් මහපුරුෂ ලක්ෂණ මෙයා දැකපු හැටි දිග ඇඟිලි තියෙනවා ස්වාමීනි උන්වහන්සේගේ මේ කියනවා ගුරුදේවන් වහන්සේ මේ ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේගේ ශාරීරියේ උන්වහන්සේගේ අත්පා ගොරහැඩි නෑ කියනවා. ගොරහැඩි නෑ කියනවා. හරි මෘදු යොවුන් අත්පා තියෙනවා. ඒ වගේම මේ ශ්‍රමණ බවත් ගෞතමයන්ගේ අත්පා ඕන විදිහකට නවන්න පුළුවන් කියනවා. ජාලහත්ත පාද. දැන් අපිට ওই පద్මාසනෙන් වාඩි වෙන්න ගියොත් එimhe 17 ඇඹරෙන්න ඉපැ කකුල උඩට ගන්න පුළුවන්ද? යටිපතුල් දෙක මුරුට තියාගෙන වාඩි වෙන. උන්වහන්සේට ඒක හරි සුළු දෙයක්. ජාලහත් පාද. ඒ වගේම මේ ශ්‍රමණ බෞද්ධ ගෞතමයන් වහන්සේගේ පාය ගොප් ඇටේ පයි උඩ ගොප් ඇටේ උස්ස තියෙනවා. ඒ වගේම ඒ ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ මේ පා උන්වහන්සේගේ කෙන්ඩ මුවෙකුගේ වගේ කියනවා. මුවෙකුගේ වගේ හීනී කියනවා. බුදුරජාණන් වහන්සේ දැන් මේ බුදු පිළිම කියන වගේ මම මහත දෙහිත කෙනෙක් නෙවෙයි. එන කෙට්ටු ශරීරයක් තිබිලා තියෙනවා. ඒ මහා මේ මහා නිකන් යෝධයන්ගක් තිබිච්ච කෙනෙක් නෙමෙයි සාමාන්‍ය කෙට්ටු ගොඩාක්ම කෙට්ටු නෙමෙයි. සාමාන්‍යයෙන් කෙට්ටු ශරීරයක් තිබිලා තියෙනවා. ඊළඟට කියනවා ගුරු දිවයනි මම බලාගෙන හිටිය බුදුරජාණන් වහන්සේ දිහා උන්වහන්සේ හිටගෙන ඉඳිද්දි ධනිස් දෙක අල්ලනවා. හිටගෙන ඉඳිද්දි උන්වහන්සේට පුළුවන් ධනිස් දෙක අත ගන්න. නැමින් නැතුව. නැමින්නේ නැතුව හිටගෙන උන්වහන්සේගේ අත් දෙකින් මේ ධනිස් දෙක අත ගන්නවා කියනවා. මේ මහපුරුෂ ලක්ෂණ හොයාගන්න හැටි මේ. ඊට පස්සේ කියන ස්වාමිනී උන්වහන්සේගේ උන්වහන්සේ 이르දි බලෙන් මට උන්වහන්සේගේ පුරුෂ නිමිත්ත පෙන්වා දුන්නා. මහා පුරුෂ ලක්ෂණයක් හැටියට තියෙනවා. ස්වාමිනී ඒ කියන ගුරුදේවේනි ඒ ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේගේ ශරීරය රන්වන් පාටයි. සම්පූර්ණයෙන්ම රන්වන් පාටයි. උන්වහන්සේගේ ශරීරයට මං ලං වෙලා බැලුවා. හරි සිනිඳු සමක් තියෙනවා. හරි සිනිඳු සමක් තියෙනවා. දූවිලි රඳින්නේ නැහැ. දූවිලි රඳින්නේ නැහැ කියන මේ සමේ. ඊළඟට කියනවා ගුරු දිවිනි මං උන්වහන්සේට ලං වෙලා බැලුවා උන්වහන්සේගේ අත්වලෙම රෝම කූප තියෙනවා. එක රෝම කූපයයි ඇවිල්ලා තියෙන්නේ. දෙකක් තුනක් නැහැ. ඒවත් ඇවිල්ලා උඩට කැරගිලා තියෙනවා. ඒ වගේම කියනවා ගුරු දේවේනි ඒ භවත් ගෞතමයන් වහන්සේ හරි ඍජුයි. ඍජුයි කියන්නේ ශරීරේ හරීම කෙලින් කියනවා. මහා බ්‍රහ්මයා වගේ කියනවා. හරි කෙලින් කියනවා ඇඟ. ඊළඟට කියන උන්වහන්සේගේ විශේෂ ලක්ෂණයක් කියන මේ අත්පිටු දෙයක් පිටු අතේ අල්ල පැත්ත නෙමෙයි අනිත් පැත්ත. ඒ පැත්ත සම්පූර්ණයෙන් මසින් පිරিলা කියනවා තියෙන්නේ අත්වල. පාවලත් එහෙමයි කියනවා. මසින් පිරিলা කියන මේ ඇට පෑදිලා ඇඟිලියට පේන්නේ කියනවා. ඊට පස්සේ ඒ වගේම උන්වහන්සේගේ දෙවුර මේ උරදිපැත්තත් හොඳට මසින් පිරিলা කියනවා තිබුණේ. ඒකම උන්වහන්සේගේ බෙල්ල මසින් පිරුණු බෙල්ලක් කියනවා තිබුණේ. ඒ වගේම ස්වාමීන් වහන්සේ වාඩි වුණාම එක සිංහෙක් වගේ කියනවා. හරි ගැඹීර විදිහට උන්වහන්සේ වාඩි වෙනවා. ඒ වගේම ස්වාමීන් වහන්සේ හරියටම අඩි 6ක් කුසයි කියනවා. හරියටම අඩි 6ක් උසයි කියනවා. හරියටම බඹයයි කියන උන්වහන්සේගේ උස. උන්වහන්සේගේ උසටම සරිලන්න උන්වහන්සේගේ ශරීරේ හරි ගානට පිහිටලා තියෙනවා කියනවා. ඊළඟට කියනවා ස්වාමීනි මම බලන් හිටියා උන්වහන්සේ වළඳනවා. උන්වහන්සේ ඕනම දෙයක් අප්‍රියාවෙන් වළඳන්නේ නැහැ කියනවා. දැන් අපි කෑම කද්දී එහෙමද? නෑනේ තිත්ති එකක් කැපුණු තොන් නිකන් ඇස් ඇඹරිලා යනවා. නේද? ලුණු වැඩි නම් ওই මූණ පුරුටු වෙනවා. ලුණු නැත්තම් ඒත් පුරුටු වෙනවා. එහෙම වෙනවන්නේ නේ? අපි කන බොන දේවල් වලින් අපි ඉරියව් වෙනස් වෙනවා. උන්වහන්සේට එහෙම නෑ කියන උන්වහන්සේ වළඳන දේවල් උන්වහන්සේ පාඩුවේ වළඳලා ඒක උන්වහන්සේ රාගයට එන්නේ නැතුව සුවසේ වළඳනකොට උන්වහන්සේ හොඳට රසනහර තියෙනවා කියලා පේනවා කියනවා. ඊළඟට කියනවා උන්වහන්සේට තියෙනවා සිංහයෙකුගේ වගේ හනු. හනු කියන්නේ හක්ක. සිංහයෙකුගේ හක්ක තියෙනවා කියන එකේ තේරුම මොකක්ද? උන්වහන්සේට හොඳ හයියෙන් හොඳට ශබ්ද නගලා කතා කරන්න පුළුවන්. දැන් 1000ක් හිටියොත් 18 වෙන්න කියන්න පුළුවන්. 190. අතු මේ සිංහිකුගේ හක්කපලල් කියලා නෙමෙයි මේ කියන්නේ. ශක්තිමත් කියන එක. 190. ස්වාමීනි උන්වහන්සේ දිහා මම හොඳට බැලුවා. උන්වහන්සේ සීනා වෙනකොට මම බලාගෙන හිටියා. උන්වහන්සේගේ දත් අතරේ සිදුරු නෑ. සිදුරු නෑ කියනවා දත් අතරේ. උන්වහන්සේගේ දත් සම්පූර්ණයෙන්ම සුදු පාටින් බබලනවා කියනවා. ස්වාමීනි මං දැනගත්තා උන්වහන්සේට යටිහන්දි යටියෙන්දී දත් 20ක් තියෙනවා. උඩුවෙන්දී දත් 20ක් තියෙනවා. දත් 40ක් තියෙනවා. ස්වාමීනි උන්වහන්සේ මට 이르දි බලයකින් උන්වහන්සේගේ දිව පෙන්නවා. හරි පුදුමයි. මම කියන්නේ ගුරු තමන්ගේ ගුරුවරයාට කියන්නේ අනේ ගුරු දිවයන්නේ මං ඊ දිව දැක්කා. හරි පුදුමයි කියනවා. ඒ කොහොමද එකපාරට උන්වහන්සේ මේ දිවෙන් එකපාරට නළල ස්පර්ශ කරනවා කියනවා. උන්වහන්සේට පුළුවන් කියනවා දිවෙන් එකපාරට සම්පූර්ණ මූණම ආවරණය කරලා දාන්න. උන්වහන්සේට මේ දිවෙන් පුළුවන් කියන එකපාරට මේ මේ කන ස්පර්ශ කරන්න. කන් සිලුව, කම්පිත්ත. ස්වාමීන් ඉරිදි බලයකින් උන්වහන්සේ මට මේක කරලා පෙන්නවා. උන්වහන්සේ ළඟ ඉඳෙද්දි මං කියනවා මෙයා කියන ගුරු දෙවියනි මං හඬ අහගෙන හිටියා. ඒ ශ්‍රමණ බවත් ගෞතමයන්ගේ හඬ බ්‍රහ්මස්වරයක්. ඒ කියන්නේ අතිශයින්ම ඔව් අතිශයින්ම මధుර වූ හඬක්. කුරවීක බහණී ඒ කාලයේ ලස් ඉස්සනව හඬට තියෙන උපමාවේ. මොකද්ද? කුරවීක කියලා මේ කිරිල්ලියක් කියනවා හිමාල වනයේ. ඊටාම මිහිරට ගී කියන්න පුළුවන්. ඒ කුරවීක නාදය ඇහෙනකොට සත්තු මුවෝ ගෝන්නු ඇත්තු ඒව මේ කන්නගත්තු කෑම ටික හපන්න නැතුව ඉන්නවා අර සද්දේ අහන්න ඒකට මොකද්ද කියන්නේ කුරවීක නාදය. ඒ කියන්නේ මේ වගේ මිහිරි හඬක් ශ්‍රමණ ගෞතමයන් වහන්සේට තිබුණා. ඒ වගේම ශ්‍රමණ ගෞතමයන් වහන්සේට තිබුණ නිල් පාට ඇස් දෙකක්. නිල් පාට ඇස් දෙකක්. ඒගොම ඒ වගේම මේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ ඇස් දෙක වහු පැටියෙකුගේ වගේ ලස්සන විශාල ඇස් දෙකක් කියනවා. ලස්සන විශාල ඇස් දෙකක් කියන උන්වහන්සේට තියෙන්නේ. ඒ වගේම කියනම් ඒ ගුරු දිවේනි මම බලාගෙන හිටියා. උන්වහන්සේගේ ඇහි බැඹ මැද්දි බමුකන්තරේ ඇහි බැඹ මැද්දි තියෙන සුදු පාට සුදු පාට රෝමයක් තියෙනවා. ඒ රෝමේ කැරකිලා කැරකිලා කැරකිලා ගිහිල්ලා තියෙනවා. මොකද්ද? ඌර්ණ රෝම ධාතුව. ස්වාමිනී උන්වහන්සේගේ නලන තලයේ හරි මට්ටම් කියනවා. ඇද කුදමකුත් ඇද නැති හරි මට්ටම් වෙච්ච නලන තලයක් කියනවා. ඊට පස්සේ ගුරු දෙවියනි මම බලාගෙන හිටියා ඒ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ඇවිදින ආකාරය. උන්වහන්සේ කිසිම වෙලාවක කලබලෙන් අඩිය තියන්නේ නෑ. ඉස්සෙල්ලාම අඩිය තියන්නේ දකුණු පාදේ කියනවා. උන්වහන්සේ පටන් ගන්න ඕනම ගමනකදී උන්වහන්සේ අඩිය තියන්නේ දකුණු පාදේ. වේගෙන් අඩිය තියන්නේත් නෑ. හිමින් අඩිය තියන්නේත් නෑ. දුරින් අඩිය තියන්නේත් නෑ. ළඟින් මඩිය තියන්නෙත් නෑ. ඊළඟට නිකන් අර වතුරේ බහැලා යනවා වගේ තටම තටම යන්නෙත් නෑ. දැන් අපි ගත්තොත් වතුරේ බහැලා යෑම. වතුරේ බහැලා යනවා වගේ යන්නේ නෑ කියනවා යා. ඊළඟට වතුර තියෙන වෙලාවට යන්නේ පාරේ සිමෙන්ති එක හරි උන වතුර තියෙනවා. lessනවා. ඒ වෙලාවට මිනිස්සු කියන්නේ කොහොමද? ඒ තටම තටම යන්නේ. එහෙම යන්නේ නැහැ කියනවා. එහෙම ගමනක් නැහැ කියන උන්වහන්සේට. ඉස්සරහට ඇඟ නවාගෙන යන්නේ නැහැ කියනවා. ඇඟ පිටිපස්සට හරවගෙන යන්නේ නැහැ කියනවා. ඊළඟට උන්වහන්සේට යමක් දිස්ස බලන්න ඕන වුණොත් බෙල්ල හරවලා බලන්නේ නැහැ කියනවා. මුළු ශරීරයම හරවලා කියන බලන්නේ. මුළු ශරීරයම හරවලා බලන්නේ. කිනු ඊට පස්සේ මෙයා කියනවා අනේ ගුරු දිවෙණි මම මේ ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේගේ පස්සෙන් ගියා. සමහර අවස්ථාවලදී අපිට ගෙවල් වලට යන්න වුණා. ගෙවල් වල උන්වහන්සේට ආසන පිළියෙල කරලා දීලා තිබුණා. උන්වහන්සේ කිලි කිසි කලබලයක් නැහැ. එකපාරට පුටුවට ඇවිල්ලා ඇඟි හාන්සි වෙන අපි ගිහින් එකපාරට පුටුවට පනිනවනේ. ඔබලා ඔබ එහෙම පැනලා නැද්ද පුටුවට? තියෙනකට පුටු එකපාරට ඇඟ ඇඟ එකපාරට අතාරිනවා දක් ගාලා පුටුවට. එහෙම කරන්නේ නැහැ කියනවා. සාන්තව පුටුවේ වාඩි වෙනවා. වාඩි වුණාට පස්සේ දැන් අපි අපි නිකන් කකුල් ලම්බරනවා අත්පාඹරන එහෙම කරනෝනේ අපි වාඩි වෙලා පුටුවල. පටලුව පටලුවින් කකුල් අත්පා එහෙම කරන්නේ නැහැ කියන උන්වහන්සේ. උන්වහන්සේ කකුල් දෙක තියාගත්තොත් නිස්සද්ද තියාගත්තා කියනවා. අධික තියාගත්තොත් තියාගත්ත කියනවා. එහෙම ඇඟපත පටලව පටලව ඉන්නේ නැහැ කියනවා. ඊළඟට උන්වහන්සේ වාඩි වෙලා මේ නිකට අත්ගහගෙන ඉන්නේ නැහැ කියනවා. නිකට අත්ගහගෙන ඉන්නවා කියන දන්නවනේ. ඒ කොහොමද? ආ, නිහම මේ විදිහ අර පරම්පරාවක් ඉවර වුණා වගේ ඉන්නේ. ආන් එහෙම ඉන්නේ නැහැ කියනවා. නිකටියත් ගහගෙන ඉන්නේ නැහැ කියනවා. උන්වහන්සේ එහෙම උන්වහන්සේගේ ඉරියව් තුළ කිසිම බයක් කිසිම තති ගැනීමක් කිසිම කලබලයක් කිසිම හදිසියක් පේන්න නෑ කියලා. මේක තමයි පින්වතුනි මේ සූත්‍ර දේශ මේක තමයි බුදුරජාන් වහන්සේගේ ඉරියව් ගැන තියෙන එකම දේශනාව. ඊට පස්සේ කියනවා ස්වාමීනි උන්වහන්සේ අර ගුරුවරයාට කියන ගුරුදීවයන් වහන්සේ ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ පාත්‍රය අතට අරගෙන කිසි කලබලයක් නැතුව පාත්‍රයට පැම් පිළිගන්නවා. පාත්‍රය එහාට මෙහාට හරවන්නේ වතුර ඇතුලේ ශබ්ද නැගින් නැති වෙන්න පාත්‍රය හොදනවා. පාත්‍රය සෝදද්දි පාත්‍රයේ සේදෙනකට උන්වහන්සේගේ අතත් සේදෙනවා. ඊට පස්සේ ඒ පාත්‍රයට අත ගසන්නෙත් නැහැ. ඉඳුල් ගසන්නෙත් නැහැ. ඊට පස්සේ ඒ පාත්‍රයේ වතුර ටික අරගෙන හිමීට විසිරෙන්නේ නැති වෙන්න වතුර ටික දානවා. ඊට පස්සේ පාත්‍රේ බොහෝ තදට අල්ලගෙනත් නැහැ බුරුලට අල්ලගෙනත් නැහැ. උන්වහන්සේ ඊට පස්සේ පාත්‍රයට දානේ පිළිගන්නවා. ස්වාමීනි මම ගුරුදීයන් වහන්සේ ඊට පස්සේ ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ ඒ බත් පිඬු කරනවා. මොනවද පිඬු කරනවා කියන්නේ? බත් ගුලි හදනවා. ඊට පස්සේ ඒ මෝට ලං වෙනකම් කට අරින්නේ නැහැ. ඒ කියන්නේ මහා ලකුවට කට අරින්නේ මූට ලං වෙනකන්. ඊට පස්සේ හිමීටේ මුව තුලට ඒ ඒ බත්ගුලි දාලා උන්වහන්සේ නිස්සබ්දව හපනවා කියනවා. හපලා උන්වහන්සේගේ මේ ඒක තේරෙනවා කියන කිසිම මේ උන්වහන්සේගේ මේ අපිරියාවක් එහෙම නැත්නම් කෑදරකමක් ඒ මොකක්වත් පේන්න නෑ කියනවා. ඊට පස්සේ කියන උන්වහන්සේ ඊළඟ බත්ගුලිය ඒ හපලා වළඳ ගිල්ලට පස්සේ කියනවා ඊළඟ බත්ගුලිය වළඳන්න. කියන ගුරුදීවන් වහන්සේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ආහාරය වළඳන්නේ කරුණු අටක් සලකලා. නේව දවාය ඒ කියන්නේ ජවයේ පිනිස නොවේ න මදාය මත්වීම පිනිස නොවේ න මණ්ඩනාය සැරසීම පිණිසනේ දැන් ශරීරයත් ගත්තොත් එහෙම සාමාන්‍ය මිනිස්යාගේ ස්වභාවය මොකද්ද? ශරීර ශක්තිය ශරීරය සරසන්න ඇඟපත මස් අඩුතෙන් පුරව ගන්න ඇඟපත මහත් කරගන්න එක්ක කෙට්ටු කරගන්න මේ වගේ මොන මොන හරි අදහස්නේ තියෙන්නේ නේ යාවදේව විමස්සකාය සටිතියා මේ ශාරීරියේ පැවැත්මට විතරයි යාපනාය යැපීමට විතරයි විහිං සූපරතියා වෙහිස දුරු කිරීමට විතරයි. Brahmacharya අනුග්‍රහය Brahmachari ජීවිතයට අනුබල දීම පිණිස විතරයි. ඒ වගේම මේ බඩගිනි වේදනා නැති කරලා පරණ බඩගිනි වේදනා නැති කරලා අලුත් බඩගිනි වේදනා නූපද වීම පිණිසයි මේ ජීවිත යාත්‍රා පැවැත්වීමට තමයි උන්වහන්සේ දානේ ගන්නේ. උන්වහන්සේ වැළඳුවාට පස්සේ ඊට පස්සේ ආයේ පාත්‍රයට වතුර පිළි අරගෙන ඒ ඒ පාත්‍රයට පිළිගත්තු පෑන් කිසිම කලබලයක් නැතුව සෝදනවා. කිසිම කලබලයක් නැතුව සෝදනවා. වතුර සද්ද එන්නේ නැහැ කියනවා. ඉඳුල් විසිවෙන්නේ නැති වෙන්න හිමීට ඒවා බැහැර කරනවා. ඊට පස්සේ උන්වහන්සේ නිශ්ශබ්දව ඉන්නවා කියනවා. නිශ්ශබ්දතාවයෙන් වැඩ ඉන්නවා ටිකක් වෙලා. සෝ බුත්තාවි මොහොත්තං මුහුත්තන් තුන්නේ නිසීදස් දානි වළඳලා ඉවරුණාට පස්සේ උන්වහන්සේ ස්වල්ප වේලාවක් භාවනාවෙන් ඉන්නවා. භාවනාවෙන් ස්වල්ප වේලාවක් ඉඳලා ඊට පස්සේ ඔන්න මිනිස්සු සූදානම් වෙනවා ඊට පස්සේ ධර්මය අහන්න. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ධර්මය කියා දෙනවා. උන්වහන්සේ ඒකෙදී ඒ වැළඳු බතට ගරහන්නෙත් නැහැ. වෙන බතක් පතන්නෙත් නැහැ. ඒ පිරිසව ධර්මයෙන්ම කරුණු කියලා සතුටු කරනවා. ධර්මයෙන් ධර්මයෙන්ම සමාදම් කරනවා. ධර්මය අවබෝධ කරන ආකාරයටම ධර්මයෙන්ම කියා දෙනවා. ඒ ඒ ගරහනවා කියලා කියන්නේ වැළඳු දෙයට ගරහනවා කියන්නේ මොකද්ද? දැන් ඔන්න වළඳන වළඳලා කියනවා මේ දාන අසවලාගේ දාන මීටරට බොහොම හොඳයිනේ. එතකොට අර වළඳුපියකට ගැරහෙව්වා. එහෙම නැත්තම් කියනවා දැන් ඊළඟට මෙහෙම දන් දෙන උණු තමයි දැන් ඊළඟ අවුරුද්දෙත් මේ දානේ නම් දෙනවනේ. ඒ මොකද්ද? පතනවා ආයෙමත්. ඔව් මේ මේ එහෙම එකක් බුදුරජාණන් වහන්සේ තුල නැහැ. ඊට පස්සේ උන්වහන්සේ මේ ඊටාම කලබලෙන් නැගිටින්නේ. බොහොම සංසුන්ව නැගිටිනවා. ඊටාම හිමින් යන්නේත් නැහැ. සාමාන්‍ය යන විදිහට යනවා. උන්වහන්සේගේ ශාරීරියේ සිවුර ශරීරයට ඇලිලක් නැහැ. ශරීරයෙන් බැහැර වෙලක් නැහැ. උන්වහන්සේගේ ශරීරය හුළඟට ගහගෙන යන්නේ උන්වහන්සේගේ සිවුර. උන්වහන්සේගේ ශරීරයේ තුල දුවිලි කැවරෙන්නේ නැහැ. ඊට පස්සේ උන්වහන්සේ වඩිනවා ඔන්න උන්වහන්සේගේ ආරාමයට වඩිනවා. උන්වහන්සේ ඉන්න තැනකට වඩිනවා. වැඩලා මොකද කරන්නේ? පහත් මේ ඒ කාලේ හැම තැනම ගේ කුටියකට හෝ ගෙදරකට හෝ ඇතුළු වෙන්න ඉස්සරහ ඉස්සෙල්ලා වතුර භාජනයක් තියලා තියෙනවා. මොකේද දේ තියලා තියෙන්නේ? පාසෝද ගන්න. පාසෝදගෙන එනවා ඇතුළට. ඇවිල්ලා උන්වහන්සේ මොකද කරන්නේ? වාඩි වෙලා භාවනා කරනවා. ඕක තමයි කියන බුදුරජාණන් වහන්සේගේ තියෙන සාමාන්‍ය ඉරියව් පැවැත්ම. ඊට පස්සේ උන්වහන්සේ හවස් වෙලා කුටියෙන් එළියට වැඩලා පිරිසට උන්වහන්සේ ජීවිතය ගැන අවබෝධ කරගත්තු දේ කියලා දෙනවා. සමාදම් කරවනවා උත්සාහවත් කරවනවා කියන ස්වාමී ගුරු දේවයන් වහන්සේ උන්වහන්සේගේ මුවින් වචන පිට වෙනකොට උගුර පැටලෙන්නේ නැහැ. කෙල වීසි වෙන්නේ නැහැ. ඊළඟට උගුර පාදන්නේ නැහැ. උන්වහන්සේගේ හඬ හරි මధుරයි. අහගෙන ඉන්නකොට ඒකටම හිත ඇදී යනවා. උන්වහන්සේගේ මේ ශබ්දයේ වචනේටම ගැළපෙන විදිහට එකතු වෙනවා. විසිරෙන්නේ හරි ගැඹීරයි. උන්වහන්සේගේ හඬ දෝංකාර දෙනවා. ඒ හඬ ඇහෙනකොට මිනිස්සු සියලු දෙනා මොකද කරන්නේ? ඒ හඬට අහාගෙන ඉන්නවා. ඊට පස්සේ උන්වහන්සේ වඩිනකොට මිනිස්සු කියනවා අන්න අපි ශ්‍රමණ ගෞතමයන් වහන්සේ වඩිනව දැක්කා. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ වාඩි වෙලා ඉන්නව දැක්කා. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ පිණ්ඩපාති වඩිනව දැක්කා. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ නගරේ ගහක් යට වාඩි වෙලා ඉන්නව දැක්කා. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ දන් වළඳ අනුමෝදන් කරනවා අපි දැක්කා. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ආපහු විහාරයට වඩිනවා දැක්කා. මේ මිනිස්සු මෙහෙම කතා වෙවි ಗುಣ කියනවා. මෙහෙම කියනකට බ්‍රාහ්මණයා මොකද කළේ අර දැන් මේ කාටද මේ කිව්වේ? උත්තර කියන ගෝලයා කාටද මේ කිව්වේ? බ්‍රහ්මායු බ්‍රාහ්මණයාට. මෙයාට එතකොට වයස කීයද බ්‍රහ්මායුට? 120යි. බ්‍රහ්මායු මොකද කළේ? එයා වාඩි වෙලා හිටිය ආසනෙන් නැගිට්ටා. නැගිටලා එයාගේ සලුව ඒකාංශ කොට පොරව ගත්තා. පොරවගෙන ඇහුවා පුතේ කොයි පැත්තේද බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නේ? ඉතින් මෙයා කියන ගුරුදේවයනි මේ මේ දිශාවේ තමයි උන්වහන්සේ වැඩ ඉන්නේ. ඒ දිශාව පැත්තට හැරිලා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට নমස්කාර වේවා කියලා තුන් වතාවක් කිව්වා. බලන්න එතකොට මේ මිනිස්සු කොච්චර දියුණුවද නේ? ඊට පස්සේ කියනවා අනේ පුතේ මටත් උන්වහන්සේ බෑ දැකලා කතා බස් කරන්නමයි ආස. ඔන්න බුදුරජාණන් වහන්සේ මේ විදේහ ජනපදවල චාරිකාවේ වැඩලා ඊළඟට පිළිවෙලින් පැමිණියා මිථිලා කියන නගරයට. කොහෙටද ආවේ? මිථිලාවේ. මිථිලාවේ කවුද හිටියේ? ආන්න බ්‍රහ්මායු හිටියේ නගරයටත් බුදුරජාණන් වහන්සේ වැඩියා. වැඩලා මඛාදේව කියන අඹවණේක මඛාදේව කියන අඹවණේක දැන් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා. දැන් ඔන්න ආරංචි වුණා. කාටද ආරංචි වුණේ? බ්‍රහ්මායුට ආරංචි වුණා ඔන්න තමන්ගේ නගරයට බුදුරජාණන් වහන්සේ වැඩියා කියලා. ආරංචි වුණාම දැන් මෙයාගේ හිතේ ආයෙත් දෝංකාර දෙන්න ගත්තා. උන්වහන්සේ ගැන අහපු දේවල් මොනවද? අරහං සම්මා සම්බුද්දයි විද්‍යාචරණ සම්පන්නයි සුගත ලෝකවිදු අනුත්තර පුරුෂ ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධ භගවා ඉතින් දැන් මිනිස්සු මේ සියලු දෙනාම දැන් බුදුරජාණන් වහන්සේව බෑ දකින්න යනවා. ගිහිල්ලා බලනවා, වඳිනවා, කතා කරනවා. ඊට පස්සේ බ්‍රහ්මාය මොකද කළේ? බ්‍රහ්මායට හිතුණා අනේ මටත් උන්වහන්සේව බෑ දකින්න යන්න ඕන. මේ බ්‍රහ්ම බ්‍රහ්මාය මොකද කරන්නේ? එයාගේ ගෝලීකට කතා කරලා කියනවා පුතේ බුදුරජාණන් වහන්සේව බැහැ දකින්න ඵලයන්. ගිහිල්ලා කියාපන් ගිහිල්ලා වන්දනා කරපන්. වන්දනා කළ නිදුක් නිරෝගී සැප සුවපත් භාවය විමසන්න. ඊට පස්සේ කියන්න පුතේ බ්‍රහ්මායු බ්‍රාහ්මණට වයස අවුරුදු 120යි. එයා නොයේක් භාෂා ශාස්ත්‍ර දන්නවා. හැබැයි එයා හොඳටම වයසට ගිහිල්ලයි ඉන්නේ. අයි බ්‍රහ්මායු බ්‍රාහ්මණයා ඔබ වහන්සේව දකින්න කැමැත්තෙන් ඉන්නවා. ඔබ වහන්සේ බලන්න ආසයි කියලා කියන්න කිව්වා. ඉතින් මේ තරුණයා මොකද කළේ බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට කියා හිටියා බවත් ගෞතමයන් වහන්සේ මේ ඔබ වහන්සේගේ ශාරීරික නිදුක් නිරෝගී සැප සුවපත් භාවය ප්‍රාර්ථනා කරනවා බ්‍රහ්මායු කියන බ්‍රාහ්මණයා ඒ බ්‍රහ්මායු කියන බ්‍රාහ්මණයාට වයස 120යි භාෂා ශාස්ත්‍රවල කෙල පැමිණි ඥානයකින් යුක්තයි ගොඩාක් දුර්වලයි හැබැයි ශරීරේ නමුත් හරි කීර්තිමත් කෙනෙක් ඔබ වහන්සේව බැහැ දකින්න ආසාවෙන් ඉන්නවා බුදුරජාණන් වහන්සේ කියනවා හොඳයි තරුණේ එහෙනම් දැන් ඒකට සුදුසු කාලයයි ඔන්න බ්‍රහ්මායට ගිහිල්ලා කිව්වා දැන් බ්‍රහ්මාය මොකද කළේ? බුදුරජාන් සෙනඟ පිරිවර ආගෙන දැන් ඉතින් එනවා. කවුරු බලන්න දෙන්නේ? බුදුරජාණන් වහන්සේව බැහැ දකින්න එනවා. එන වෙලාවේ බුදුරජාණන් වහන්සේව දකින්න දාපු ලুকু පිරිසක් හිටියා. ඒ පිරිස හරයට ගෞරව පිණිස ඔක්කොමලා හිටගත්තා. හිටගත්තාම බ්‍රහ්මාය කියනවා කමක් නැහැ ඔබ වාඩි වෙන්න මටත් මේ වාඩි වෙන්න තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ ළඟින්ම වාඩි වුණා. දැන් වාඩි වෙලා වයස 120යිනේ. ඒ කාලේ කණ්ණාඩිත් නැහැනේ. හොඳට බලන්න ඇති මොනෙන්නේ. දැන් දැන් බලනවා මෙයා මොනවද බලන්නේ? මහා පුරුෂ ලක්ෂණ. වයස 120ක කෙනෙන්නේ. මහා පුරුෂ ලක්ෂණ බලනවා මේ මේ මේ කියාපු ලක්ෂණ ටික තියෙනවාද තියෙනවාද කියලා. බුදුරජාණන් වහන්සේ මාපුරුෂ ලක්ෂණ ඔක්කොම මෙයාට පේන්න සැලැස්සුවා. ඊට පස්සේ මේ බ්‍රහ්මායු බ්‍රහ්මණට කියනවා බුදුරජාන් වහන්සේ කියනවා බ්‍රහ්මායු මේ මහා පුරුෂ ලක්ෂණ ගැන සැක කරන්න එපා. බ්‍රහ්මායු ආන ඔබ වහන්සේට ඔබ වහන්සේ ගැන මොකද්ද කියන්න තියෙන්නේ? බ්‍රහ්මා යව බුදුරජාණන් වහන්සේගෙන් ඔබ වහන්සේට ඔබ වහන්සේ ගැන මොකද්ද කියන්න තියෙන්නේ? බුදුරජාණන් වහන්සේ කියනවා අභිඤ්ඤේයං අභිඥාතං යමෙක් විශිෂ්ට ඥානයකින් අවබෝධ කරගත යුතු දෙයක් ඇද්ද මම ඒක අවබෝධ කළා භාවී තබ්බංච භාවිතං යමෙක් විශිෂ්ට ඥානයකින් යුතු ප්‍රගුණ කළ යුතු යමක් ඇද්ද? මං ඒක ප්‍රගුණ කළා. පහතබ්බම් පහීනන්තං යමෙක් අවබෝධයෙන්ම සිතෙන් ඉවත් කළ යුතු යමක් ඇද්ද? මං ඒ සියල්ල මගේ සිතෙන් ඉවත් කළා. තස්මා බුද්ධෝස්මි බ්‍රාහ්මණ ඒ නිසා බ්‍රාහ්මණය මට තමයි බුද්ධ කියලා කියන්නේ ඊළඟට බුදුරජාණන් වහන්සේ කියන බ්‍රාහ්මණේ ඒ නිසා මෙලොව හෝ පරලොව හෝ යහපත ගැන ඔබ දැනගන්න කැමති ඕන දෙයක් තියෙනවා නම් දැන් මගෙන් අහන්න. අන්න ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේගෙන් අහනවා මෙයා අහනවා බවත් ගෞතමයන් වහන්සේ බ්‍රාහ්මණෙක් වෙන්නේ කොහොමද? මොකක්ද ඇහුවේ? බ්‍රහ්මණයෙක් වෙන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේ බ්‍රහ්මණයෙක් වෙන්නේ කොහොමද කියලා දේශනා කළා තියෙන්නේ. අපි දන්නවනේ. කම්මනා වසලෝති. කම්මනා හෝති බ්‍රහ්මනෝ. ඒ කියන්නේ කම්මනා කිව්වේ තමන් කරන දෙයින් තමයි තමන් වසලෙක් වෙන්නේ. තමන් කරන දෙයින් තමයි තමන් බ්‍රාහ්මණයෙක් වෙන්නේ. එතන බ්‍රාහ්මණ කියන්නේ ශ්‍රේෂ්ඨ මිනිසෙක් වෙන්නේ. මේ අහන බ්‍රාහ්මණය වෙන්නේ කොහොමද? වේද වූ අවබෝධයේ කෙලවරටම යන්නේ කොහොමද? තේවිජ්ජෝ ත්‍රිවිද්‍යාව ලැබුවා කියන්නේ කොහොමද? සුවපත් වූ කෙනා කියලා කියන්නේ කාටද? රහතන් වහන්සේ කියලා කියන්නේ කොහොම කෙනෙකුටද? සම්පූර්ණත්වයට පත්වෙච්ච කෙනෙක් කියලා කියන්නේ කාටද? මුනි කියලා කියන්නේ මොන වගේ කෙනෙකුටද? බුද්ධ කියලා කියන්නේ මොන වගේ කෙනෙකුටද කියලා මෙයා ඇහුවා. කවුද ඇහුවේ? බ්‍රහ්මායු. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බ්‍රහ්මායු යම් කෙනෙක් දන්නවනම් තමන්ගේ ජීවිතේ තමන් ආපු ගමන තමන්ගේ ජීවිතයේ අතීතේ තමන් මේ මේ ආකාරයට ගත කළා කියලා පෙරවිසූ ජීවිත ගැන දකිනා නෝන යම් කිසි කෙනෙකුට තියෙනවා නම් කර්මානුරූප සත්‍යං චුත වෙන ආකාරය උපදින ආකාරය දන්නවා නම් දෙව්ලුවත් අපායත් ගැන අවබෝධයක් තියෙනවා නම් ඒ වගේම ඉපදෙන්නේ මැරෙන සංසාරයෙන් ඈතර වෙලා ජීවිත අවබෝධයට පත් වෙලා ඉන්නවා නම් ඒ වගේම තමන්ගේ සිත පාරිශුද්ධ බවට පත් වෙලා ඒ පාරිශුද්ධ සිතකින් තමන් යුක්තයි කියලා තමන් දන්නවා නම් සියලු රාග දේශ මොහයන්ගෙන් තමන් නිදහස් වෙලා කියලා තමන් ගැන දන්නවා නම් ජරා මරණ සියල්ලෙම තමන් නිදහස් වෙලා නම් Brahmacharya ජීවිතය තුල සම්පූර්ණත්වයටපත් වෙලා නම් සියලු දෙයින් ඈතර වෙලා නම් ආන්ගේ අටලෝ දහමෙන් කම්පා නොවන කෙනා තමයි බුද්ධ කියලා කියන්නේ කියලා කියනවා. කිව්වහම මේ බ්‍රහ්මායුට හරි සන්තෝසයි. සතුරු වෙලා මොකද කළේ පින්වත්නි? ඒ බ්‍රහ්මායු බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ වැඳ වැටුණා. වැඳ වැටිලා දිගා වෙලා උන්වහන්සේගේ දෙපා අල්ලගෙන සිඹින්න පටන් ගත්තා. උන්වහන්සේගේ දෙපා සිඹින්න පටන් ගත්තා. බවත් ගෞතමයන් වහන්සේ මම තමයි බ්‍රහ්මායෝ. බවත් ගෞතමයන් වහන්සේ මම තමයි බ්‍රහ්මායෝ කියලා. මේක බලාගෙන හිටිය මිනිස්සු පුදුමයටපත් වුණා මේ අවුරුදු 20ක 120ක මහා කීර්තිමත් කෙනෙක් මේ තරුණ වයසේ සිටින මේ ශ්‍රමණයන් වහන්සේ ඉදිරියේ මේ වැඳ වැටෙන ආකාරය බුදුරජාණන් වහන්සේ එතකොට යාට කියනවා බ්‍රාහ්මණිකම් ඒ පස්සෙන් නැගිටින්න නැගිටලා වාඩි වෙන්න මේ ඔය චිත්ත ප්‍රසාදේ හොඳයි කියලා ඔබ තුල තියෙනවා. ඔන්න ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ යාට ධර්මයේ දේශනා කරා. ධර්මයේ දේශ ඒකට කියනවා ආනුපුබ්බී කතා අනුපිළිවිලි කතාව අනුපිළිවිල කතාව කියන්නේ උන්වහන්සේ දේශනා කරනවා දාන කතා දන් දීම ගැන ඊළඟට සීල කතා සිල් රැකීමේ අනුසස් සග්ග කතා සුගති ඉපදීම ගැන කාමානං ආදීනවන් මේ කම්සප හොයාගෙන යන කෙනා විඳින දුක් කරදර ගැන ඕකාරං සංකිලේසං මේ කෙලෙස් නිසා මිනිසයා තිලුටු වියන ආකාරයෙන් නික්කම්මේ ආනිසංසං මේ කෙලෙසුන්ගෙන් නිදහස් වීමේ අනුසස් එතන මෙයාගේ හිත තැම්පත් වුණා ඒ අහගෙන අහගෙන යනකොට ඊට පස්සේ බුදුරජාණන් වහන්සේලා දේශනා කරනවා මොකද්ද දේශනා කරන්නේ සාමුක්කංශික දේශනා චතුරාර්ය සත්‍යය චතුරාර්ය සත්‍ය දේශනා කරනවා. දේශනා කරම මොකද වුනේ? අර පිරිසිදු වස්ත්‍රයකට ඩයි කළාම ඒ ඩයි ඩයි එක අල්ලනවා වගේ මේ හිත පිරිසිදු වෙලා තිබිච්ච වෙලාව කියාපු ධර්මය අවබෝධ වුණා. අවබෝධ වෙලා එයා ඒ වාඩිලා හිටි වාසනීයම එයාට ඇති වුණා දහම් ඇස. බ්‍රහ්මායුට ඇති වුණා දහම්මැස. මොකද්ද බ්‍රහ්මායුට ඇති වෙච්ච දහම්මැස? හේතුන් නිසා හටගන්නා වූ යමක් ඇද්ද? හේතු නිරුද්ධ වීමෙන් ඒ සියල්ල නිරුද්ධ වී යන ස්වභාවයෙන් යුක්තයි කියලා සෝතාපට්ටි පලඥාණය ඇති වුණා. සෝවාන් වුණා. ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණුණා. සම්මා දිට්ඨිය ඇති වුණා. ඊට පස්සේ ඔන්න බ්‍රහ්මායු බුදුරජාණන් වහන්සේට කියනවා බවත් ගෞතමයන් වහන්සේ හරීම ආශ්චර්යයි සුගතයන් වහන්සේ හරීම ආශ්චර්යයි වැහිලා තිබිච්ච එකක් ඇරලා පෙන්නුවා වගේ මම්මුලා වූ කෙනෙකුට නියම මාර්ගේ පෙන්නවා වගේ කරවල හිටපු එක්කෙනෙකුට ලෝකේ දකින්නට පහන් දැල්ලුවා වගේ ස්වාමීනි අන්න ඊට පස්සේ කරනවා මොකද්ද? මම දිවි තිබෙන තුරා භාග්‍යතුන් වහන්සේව සරණ යනවා. ඒ ශ්‍රී සද්ධර්මියත් සරණ යනවා. ශ්‍රාවක සංඝයා දැන් කොහොමද මෙයා සරණ ගියේ? අවබෝධයකින්. මේ අවබෝධයට මෙයා පාවිච්චි කළේ තමන් තුළ තිබිච්ච මොකද්ද? යෝනිසෝ මානසිකාරය. දැන් සාමාන්‍යයෙන් පින්වත්නි අපිට තියෙනවා සාමාන්‍ය පැහැදීමක්. ඕනම ඒ කියන්නේ අපි තුල තියෙනවා ඕනම දෙයක් කෙරෙහි පහදින්න පුළුවන් කමන්නේ. ඒකට පදනමක් ඕනේ අපි ගත්තොත් ලස්සන කාන්තාවක් හෝ පුරුෂයෙක් හෝ පාරේ ඉන්නවා. දැක්ක ගමන් අපිට පහදින්නේ නැද්ද? ආ ලස්සන කෙනෙක්. පහදින්නේ නැද්ද? පහදිනවනේ. ලස්සන ගීතයක් ඇහෙනවා. ආ ලස්සන ගීතයක්. පහදින්නේ නැද්ද? පහදිනවා. ලස්සන මලක් දකිනවා. ආ ලස්සන මලක්. පහදින්නේ නැද්ද? ලස්සන ඇඳුමක් දකිනවා. ලස්සන ඇඳුම පහදින්නේ නැද්ද? ඔන්න ලස්සන ගයක් තියෙනවා. ලස්සන ගයක් පහදින්නේ නැද්ද? ලස්සන වාහනයක් දකිනවා. චා ලස්සන වාහනයක් පහදින්නේ නැද්ද? පහදිනවා. ඒ පැහැදීම වෙනස් වෙන එකක්ද ස්ථිර එකක්ද? වෙනස් වෙන එකක්. දැන් ලස්සන මලකට පහදිනවා. ඒ මල පර වුණාම ඒ පැහැදීම ඉවරයි. මිහිරි හඬක් තියෙන ගායකයෙකුට පහදිනවා. ඒ ගායකයාට වඩා වෙන ගායකයෙක් මිහිරි හඬකින් ගායනා කළොත් අර පැහැදිලිම වෙනස් වෙන්නේ නැද්ද? වෙනස් වෙන ලස්සන නිලියෙකුට හෝ නළුවෙකුට පහදිනවා. ඊට වඩා නළුවෙ ලස්සන කෙනෙක් දැක්කොත් ඒ පැහැදිලිම වෙනස් වෙන්නේ නැද්ද? ක්‍රීඩකයෙකුට පහදිනවා. ඒ පහදිම තියෙන හරියට සෙල්ලම් කරනකම් විතරයි. නේ? ඒ ක්‍රීඩක දිගට හරහාට පෙරදෙන්න ගත්තොත් මොකද වෙන්නේ? පැහැදිලිම හිටිනවා දෙකටම. අන්න බනින්න ගන්නවා. ඔය ඉන්දියාවේ උනේ නේ. දැන් එන්න දෙන්නේ නැහැ නේ ඉන්දියාවට. ගෙවල් කඩනවනේ පීඩකයන්ගේ. එතකොට දැන් බලන්න මොකද්ද මේ වෙන්නේ? එතකොට මේ පැහැදීම තියෙන්නේ අවබෝධයක් මතද වින්දනයක් මතද? ඒ වින්දනයක් මත තියෙන පැහැදීම අපි සියලු දෙනා තුළම තියෙන මනසේ තියෙන සාමාන්‍ය ලක්ෂණයක්. වින්දනයක් කෙරෙහි පහදින එක. දැන් බුදුරජාණන් වහන්සේ කෙරෙහි කෙනෙකුට පහදින්න ඉස්සෙල්ලාම හේතු වෙන්නේ ඕක තමයි. එක්ක උන්වහන්සේගේ ලස්සන පිළිමයක් දැකලා එක්ක ලස්සන දෙයක් දැකලා අහලා ඊ පැහැදීම අවබෝධයක් කරා යන එක නෙවෙයි. අවබෝධයක් කරා යන්න නම් අපිට තියෙන්න ඕනේ මේ පැහැදීමට ප්‍රඥාව එකතු වෙලා. ඒ පැහැදීමත් එක්ක මොකක්ද එකතු වෙන්න ඕනේ? ප්‍රඥාව එකතු වෙන්න ඕනේ. ඔන්න එක ගයක් තිබුණා. ඒ ගෙදර මිනිස්සු හොඳට ලස්සනට බුදු පිළිමයක් වැඳ පිදුම් කරගෙන හිටියා. කොහොම හරි ওই මිනිස්සුන් ගේ තිබිච්ච දුර්වලකමකට අන්‍යාගමිකව ওই මිනිස්සුන්ව ඒ ආගමට හරව ගත්තා. හරවගෙන අන්‍යාගමිකව කිව්වා ওই බුදු පිළිමේ ගේට ඇතුල් වෙන තැන වල්ලන්න කිව්වා. වල්ලලා එකට කකුල් පිහිද පිහිද ඇතුළට එන්න කිව්වා. දැන් අර මිනිස්සු කරනවා මේක. එතකොට එයා බුදු පිළිම වැඳ වැඳ හිටියේ අවබෝධයකින්වත් පැහැදීමකින්ද? පැහැදීම තිබ්බනම් එයාට මේක කරන්න පුළුවන්ද? එයා මේ බුදුරජාණන් වහන්සේ බුදු පිළිමෙන් දැක්කනම් එයා කරනවාද ඒක? කරන්නේ නැහැ නේද? මිනිස්සු කියලා නුත් බුදු පිළිම කැඩුවේ. කැඩුවේ නැද්ද? මිනිස්සු කැඩුවේ බුදු පිළිම කෙලවරක් නැතුව. ඒ ආගම් වලට යන්නේ නැහැ මොකද කළේ? ඒක කඩවනවා. අනිත් ආගම්කාරයෝ ඇවිල්ලා. දැන් දැක්කනම් ඒ තුලින් බුදුරජාණන් වහන්සේව මෙයාට මේක කරන්න පුළුවන්ද? බෑනේ. ඇයි උන්වහන්සේගේ නාමයෙන් ගල් කැටයක් තිබ්බත් එයාට අවබෝධයෙන් පැහැදිලා නම් ඒකටත් ගයා ගෞරව කරනවා. ඒ නිසා එතකොට අපිට මේකෙන් පේනවා අපි පහදින්න ඕනේ කොහොමද? අවබෝධයෙන්. ඒ අවබෝධය ඇති වෙන්නේ මොකින්ද? නුවණින් විමසීමෙන් ප්‍රඥාවෙන් එතකොට පැහැදීම තියෙන්න ඕනේ කුමක් එක්ක සම්බන්ධ වෙලාද? ප්‍රඥාවත් එක්ක සම්බන්ධ වෙලා තියෙන්න ඕනේ. ප්‍රඥාවත් එක්ක සම්බන්ධ වෙලා තිබුණොත් හරි. ප්‍රඥාව කියන්නේ මොකද්ද? චතුරාර්ය සත්‍යය. දැකීමේ නුවණ. දැන් අපි ගම්මු බෞද්ධය කියනවා. දැන් ඔන්න මේ බෞද්ධයා ඔන්න බුදුන් වඳිනවා, බණ භාවනා කරනවා, වන්දනා කරනවා. ඔය අතරේ gedara කාට ලෙඩක් හැදෙනවා. ලෙඩක් හැදුනට පස්සේ මෙයා මොකද කරන්නේ? බෙහෙත් කරනවා. බෙහෙත් කරද්දි කරද්දි ලෙඩේ සනීප වෙන පාටක් නැහැ. ඊට පස්සේ මෙයා මොකද කරන්නේ? දැන් වන්දනා කරන එකට අලුතෙන් එයා එකතු කරගන්නවා යාම. මොකද්ද? අනේ බුදුරජාණන් වහන්සේ අනේ මෙයාගේ ලෙඩේ සනීප කළා දෙන්න. දැන් සනීප කළා දෙන්න කියද්දි කියද්දි මෙයා අසනීප උග්‍ර වෙනවා. එතකොට මෙයාට ඇති වෙන යම්කිසි තරහක් මොකක් කෙරෙහිද? ආන්න තමන් අදහන ධර්මයේ කිරි තරහක් ඇති මම කෝ මම මෙච්චර ඉගෙන ගන්න මම මෙච්චර වැඳුම් පිදුම් කරනවා මම මෙච්චර මෙයම කරනවා මම මේ ඉල්ලනවා ලෙඩේ සනීප කරලා දෙන්න දෙන්න කියලා සනීප කරලා දෙන්නේ නෑනේ. ඒ හරියට දැකපු කෝණේ. එයා දැකපු විදිය වැරදි. ඇයි එයා දැක්කන මෙහෙම ජීවිතයේ අසනීපේ කාටත් පොදුයි. ශාරීරිය ලෙඩ වෙනවයි කියන එක කාට පොදු එක. දැන් බුදුරජාන් වහන්සේ ශරීරය ගැන උන්වහන්සේ තරම් ඇත්ත වෙන කිසි කෙනෙක් දේශනා කළා නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන මේ ශරීරයේ මේ රෝග පැටව ගහන කූඩුවක් වගේ කියනවා. බොරු දෙයක. ඇත්තනේ. තුනේ ජීවිකයෙන් වෙහිච්ච බිත්තර කටුවක් වගේ කියන මේ ශරීරේ. ඕන වෙලාවක මේක ගින්නට අහු වුණොත් වතුරට අහු වුණොත් මැරෙනවා කියනවා. විනාශ වෙනවා කියනවා. බොරුද? ඇත්තනේ. මේක ලෙඩ රෝග වලින් නැති විනාශ වෙලා යනවා කියනවා. මේ මේ ශරීරයට හැතිරෙන ලෙඩ රෝග ගැන උන්වහන්සේ කියා දීලා නැද්ද? ඉතින් එතකොට යා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දන්නවා නම් සනීප කරද්දි කරද්දි බෙහෙත් කරද්දි කරද්දි රෝගී කරන් යනවා නම් යයි රෝගියාට කියනවා ඔයාවක අවබෝධ කරන්න. මොකක්ද අවබෝධ කරන්න කියන්නේ? මේ ලෙඩ වෙන ජීවිතයක් Tamanට ලැබී තියෙනවා කියලා. මේක එතකොට එයාට හැමතිස්සෙම ඇත්ත විවෘත වෙනවා. වෙන ආගමකින් කරන්නේ ඒක නෙමෙයි. කියන ඔයා ඔකට ඕකට දෙවියන්ගින්ම ඉල්ලා හිටින්න. දැන් කියද්දි කියද්දි කියද්දි මොකද වෙන්නේ? මෙයා අසනීප වෙලා මැරෙනවා. මැරුණාට පස්සේ කියනවා දෙවියෝ ඇහුවේ නෑ. නෑ ඇහුවේ නෑ නෙමෙයි. දෙවියෝ එයාව ටෙස්ට් කරලා බලන්න අයියා මැරුණේ. එයා මැරුණේ දෙවියා ටෙස්ට් කරලා බලන්න යා මරණයටපත් කළේ ඔයාගේ භක්තිය වෙනස් වෙනවද බලන්නයි. ආන්න මෝඩය ආයෙත් අහු වෙනවා. දවල් වැටේ දවල් වැටිච්ච වෙලේ ආයෙත් දවල්ම වැටෙනවා. එහෙම වෙන්නේ නැද්ද මිනිසුන්ට? ඒතර ආ ඔයාගේ භක්තිය බලන්න යා නැතුනේ මැරුණේ. ඒතර කවදාවත් මේ උපන්න මිනිස්සයා මැරෙන ස්වභාවය යුක්තයි කියන එක අවබෝධ කරයිද? අවබෝධ කරන්නේ නැහනේ. ඉතින් යථාර්ථය කියන එක බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙන්න ඕනේ බ්‍රහ්මායු අවබෝධ කළා. බ්‍රහ්මායු බොහොම තේරුම් අරගෙන බුදුරජාණන් වහන්සේව සරණ ගියා. ඊට පස්සේ බ්‍රහ්මායු ආරාධනා කළා බුදුරජාණන් වහන්සේට අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඒ 500ක් භික්ෂුන් වහන්සේලා සමග හිට දවසේ අපේ ගෙදර දානෙට වඩින්න දැන් බලන්න ඔන්න අද පැහැදුනා හෙට 500කට දානි ලෑස්ති කරන්න ලීසි වැඩක්ද ඔන්න දැන් ලෑස්ති කළා බුදුරජාණන් වහන්සේ දානේ වළඳලා එයාට ධර්මයේ කියලා බණ කියලා එයාට හොඳට පහදවලා බුදුරජාණන් වහන්සේ විහාරයට වැඩියා. එදාම මේ බ්‍රහ්මායු මරණයටපත් වුණා. බලන්න ජීවිතය අවුරුදු 120 දී ධර්මයේ හම්බ වුණේ. එතකොට බ්‍රහ්මයාට වයස කීයද ධර්මයේ මොන හම්බ වෙනකට? අවුරුදු 120 මැරෙන්න සතියක් තියා ධර්මයේ හම්බ වුණේ. වාසනාව බලන්න කැරකිච්ච තාලෙනේ. පින කියන එක කැරකෙලා එනවා හිතන්න බැරි විදියට. අවුරුදු 120 දී ධර්මයේ හම්බ වුණේ. දැන් අවුරුදු 120 දී මෙයා මේ මොට්ට වෙලා හිටියද? නෑ. මෙයා කල්පනා නැතුව හිටියද? මානස දුර වෙලා හිටියද? නෑ. මෙයා හොඳ ධර්මය අවබෝධ කරගන්න සුදුස්සෙක් වශයෙන් ජීවත් වෙලා තියෙනවා. මෙයාට අවුරුදු 120 දී ධර්මය හම්බ වුණේ. ඊට පස්සේ භික්ෂුන් වහන්සේලා කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපි අර දානට වැඩි ගෙදර ඒ බ්‍රහ්මායු මරණයටපත් වුණා කියලා ආරංචි වුණා. එයා මලා කියලා ආරංචි වුණා. ඊට පස්සේ ආනවා ස්වාමීනි එයා කොහේද උපන්නේ? ඔන්න අපිටත් වැදගත් කරුණක්. මොකද්ද? අසවලා මලා කියලා ආරංචි වුණා. අසවලා දැන් කොහේද උපන්නේ? ඔබ ලෝකෙ වෙන්නේ ඒක නෙමෙයි. අසවලා මලා කියලා ආරංචි වුණා. දූවගෙන ගිහලා බලන මිනිහදියා. හප්පා නිින්ද ගිහින් වගේ. හරිද හිතන විදිය? හරි මැටි. මැටි සිතිවිලි. නියම බලන්න මේ බුදුරජාන් වහන්සේගේ කාලේ බුදුරජාන් වහන්සේගා භික්ෂුන් වහන්සේලා කියලා හිවි කොහොමද? බ්‍රහ්මායු මරණයටපත් වුණා ස්වාමීනි. එයා කොහේද උපන්නේ? අන්න ඒකට තමයි ධර්මයේ පිළිතුර තියෙන්නේ. වර්තමානයේ ඒක අහන්නේ එයා කොහේද උපන්නේ කියලා අහන්නේ අහන්නේ කොහොමද? මිනිහ ලස්සනට තිබ්බද? හොඳට සනසලද? සෙනගාවද? පෙට්ටිය කීයක විතර වටිනා නැද්ද? ඕවනේ අහන්නේ. බලන අවිද්‍යාවෙනුත් අවිද්‍යාවට ගිහිල්ලා. අඳුරිනුත් අඳුරට ගිහිල්ලා. මෙතන යනවා යා මරණයටපත් වුණා කොහේද? උපන්නේ බුදුරජාන් වහන්සේ කියනවා පඬිතෝ භික්කවේ බ්‍රහ්මායු බ්‍රාහ්මනෝ මහණෙනි බ්‍රහ්මායු බ්‍රාහ්මණයා හරි ඥානවන්තයි නෝන නෝන තියෙන කෙනෙක් ධර්මය අවබෝධ කර ගැනීම පිණිස මාව මහන්සි කෙරෙව්වේ නෑ වෙහෙසටපත් කෙරෙව්වෙත් නෑ මහණෙනි ඔහු මැරෙද්දී අනාගාමි වෙලා හිටියා දවසයි ගියේ අද ධර්මයේ ඇහුවා ඊයේ දානෙ දුන්න අද ධර්මය අහලා අද සෝතාපන්න වුණා ඊයේ දානෙ දුන්න එදාම මරණයටපත් වුණා ඒ සුළු කාලය තුල කොච්චර වේගෙන් මෙයාගේ අවබෝධය දියුණු වෙලාද දියුණු වෙලාද කියනවා ඔහු අනාගාමි වෙලා බ්‍රහ්ම ලෝකයේ ඉපදිලා එහෙම පිරිනම් පානවා බ්‍රහ්මායු දැන් බලන්න මේ වාසනාව එයාට උදා වුණේ කවුරු නිසාද බුදුරජාණන් වහන්සේ මුණ ගැහිච්ච නිසා වර්තමාන මිනිසයාට මේ වාසනාව හිමි නැත්වීමක් නිසාද වර්තමාන මිනිසයා සිහිනුවන පාවිච්චි කරන්න දන්නේ නැහැ. සාරුදේ નિසරුදේ හොයන්න දන්නේ නැහැ. අල්ලාගත යුතු දේ අත්හල යුතු දේ දන්නේ නැහැ. වර්තමාන මිනිසයා මහා ලොකු දෙයක් හැටියට වටිනා දෙයක් හැටියට, ගාම්භීර දෙයක් හැටියට, ශ්‍රේෂ්ඨ දෙයක් හැටියට පේන්නේ මොකද්ද? බෝලයකට පිටින් පහර දීම. මහා ශ්‍රේෂ්ඨ දේ, ගාම්භීර දේ, වටිනා දේ, පරම ශක්තිය. බෝලයකට පිටකින් පහර දීම. දිවා රාත්‍රී ඇස්පිය නොහෙලා බලා සිටිනවා අවබෝධ කරන්න ලකුණු ගණන කවදාවත් මේ මිනිස්යන් බුද්ධිය කරා යයිද කිසි දවසක බුද්ධිය කරා යන්නේ කවදාවත් ප්‍රඥාව කරා යයිද කිසි දවසක ප්‍රඥාව කරා යන්නේ කවදාවත් ජීවිත අවබෝධය කරා යයිද කිසි දවසක ජීවිත අවබෝධය කරා යන්නේ යන්නේ නැත්තේ ඒකට යන්න උවමනා කරන ප්‍රඥා සම්පන්න මානසිකත්වයක් ගොඩනගින්නේ අවාසනාවන්ත යුගයක් කියලයි මම නම් දකින්නේ. ඇයි මේ බුදු කෙනෙකුගේ ධර්මයක් තියෙද්දී ජීවිතය අවබෝධ කරගන්න අවස්ථාවක් තියෙද්දී මේ ලෝකයේ ගෞරව ලබන්නේ ශ්‍රේෂ්ඨ දේවල් බවට පත් වෙන්නේ වටිනා දේවල් බවට පත් වෙන්නේ මේ දිවා රාත්‍රී දෙකේ නොකානුබී කතා කර කර ඉන්නේ කුමක් ගැනද? කුමක් ගැනද? දැන් තේරුම් ගන්න අපි කොහෙද ඉන්නේ කියලා. ඉතින් මේ නිසා බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මයක් කරා යන්න නම් මේ බ්‍රහ්මායු බ්‍රාහ්මණ වගේ ප්‍රඥාවෙන් මෝරපු ගුණවත්කමින් මෝරපු අවබෝධයකින් මෝරපු ජීවිතයක් අවශ්‍යයි. ඒ අවබෝධයේ මෝරපු ජීවිතයට තමයි සීලේ ඌමනා. අවබෝධයේ මෝරපු ජීවිතයට තමයි අන්‍යෝන්‍ය ගෞරවයේ ඌමනා. අවබෝධයේ මෝරපු ජීවිතයට තමයි සිහිනුවන ඌමනා. අවබෝධයෙන් මෝරපු ජීවිතේ තමයි වීරිය වමනා. ඉතින් මෝරන්නේ නෑනේ. ඇයි මේ ජීවිතේ මෝරන්නේ නැත්තේ? මේ මෙච්චර ලපටි මොකද මේ ජීවිතේ? දැන් බලන්න තේරුම් ගන්න එතකොට මේ යුගයේ කොයිතරම් මම නම් දකින්නේ මහා අවාසනාවන්ත හිස්ම හිස් යුගයක්. මට නම් මේ ලෝකේ ගන්න කියලා කිසිම දෙයක් නැහැ. හිස්ම හිස් හරසුම් මහා තුච්ච යුගයක ජීවත් වෙන්නේ අපි. මේ යුගයෙන් කවදා මිනිසුන් ගොඩේ ඉඳන්නේ මට නම් ප්‍රශ්නයක් නැහැ මේ යුගයට මම ආйти නැහැ. ඒ නිසා මට ඒක ගැටලුවක් නැහැ. අනිත් මිනිස්සු මේ යුගයට ආйти මිනිස්සු. මම මේ යුගයට ආйти නැහැ. මම මේ යුගේ නිදහසට පුද්ගලෙක්. ඒ නිසා මට ප්‍රශ්නයක් නැහැ. මම මේ යුගේ නිදහස් කියලා කිව්වේ මම මේ යුගේ මට මේ ලෝකේ තියෙන දේවල් වැදගත් නැහැ. මට වැදගත් ධර්ම මාර්ගය විතරයි. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මයක් ලැබුණාට පස්සේ මේ ජීවිතය ගැන අපි අවබෝධයක් ඇති කරගන්න තියෙන දුර්ලභ අවස්ථාව අපි අහිමි කරගන්න හොඳ නැහැ. අවබෝධයක් ඇති කරගන්න තියෙන දුර්ලභ අවස්ථාව අපි රැක ගන්න ඕනි. දැන් බලන්න බ්‍රහ්මායු බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේ කිරි පැහැදුනා. අසීමිත පැහැදීමක්. දැන් අපිට ඇයිම පැහැදීමක් ඇති වෙන්නේ නැත්තේ? අපිට මේ වගේ පැහැදීමක් ඇති වෙනවා නම් ඒ ප්‍රඥාව මෙහෙවන්න පටන් ගත්තොත් තමයි. නුවණ මෙහෙවන්න පටන් ගත්තොත් තමයි. කල්පනා මෙහෙවන්න පටන් ගත්තොත් තමයි අපිට බැරිද පුළුවන්ද? පුළුවන්. ආන්ගේ පුළුවන්කම අපි ඇති කරගන්න ඕනේ. ඒ පුළුවන්කම ඇති කරගෙන අපි ඒක තේරුම් ගන්න කල්පනා කරන්න ඕනේ. කවදාවත් මේ මේ අවට පරිසරයේ අවබෝධයක් නැතුව මේ ඇහෙන පේන දේවල් වල ගොදුරක් බවට පත් වෙන්න ඕනේ නැහැ අපි. රූපවාහිනියේ මාධ්‍යයේ ගොදුරු බවට පත් වෙන්න ඕනේ නැහැ. මාධ්‍යයට පුළුවන් අපිව එක එක විදිහට හසුරවලා දාන්න. දැන් වෙලා තියෙන එක මේ මාධ්‍ය කීපයක් එකතු කරගෙන මුළු ජනතාවක්ම ගුණාට අඳලා තියෙනවා. ජනතාව දන්නේ ඒක. කරන්න දෙයක් නැහැ ඉතින් මේ රටේ ආවාසනාව. පින්වත්ටි ඒ නිසා ඔබට ලැබිලා තියෙන දුර්ලභ අවස්ථාවේ ඔබ මේ ධර්මයේ කෙරෙහි හිත පහදවාගෙන කල්පනා කරන්න මමත් චතුරාර්ය සත්‍ය අවබෝධ කරන කෙනෙක් වෙනවා. මමත් ගෞතම බුදුරජාණන් වහන්සේව ගුණ වශයෙන්ම දැනගෙන සිත පහදවාගත්තු කෙනෙක් වෙනවා. මම මේ හිස් යුගයට අයිති කෙනෙක් වෙන්නේ නැහැ. මේ හිස් යුගයේ විසින් මේ හිස් මාධ්‍ය විසින් නටවන කෙනෙක් බවට මමපත් වෙන්නේ නැහැ. අන්න එයා එදා ඉඳලා ස්වාධීන මිනිසෙක් වෙනවා. ඊට පස්සේ එයා මේ යුගයට ආйти නැහැ. මේ යුගයේ ඉක්මවා ගියපු එක්කෙනෙක්. එයාට හොඳට පේනවා එතකොට අඳුරයි එළිය අතර වෙනස පේනවා. નિસරු දෙයි සරු දෙයි අතර වෙනස පේනවා. අවබෝධ කළ යුතු දෙයි අත්හළ යුතු දෙයි අතර වෙනස පේනවා. ඔබට ඒක කරන්න පුළුවන්. අන්නේ ඉබඳු කෙනෙක් වෙන්න. වීරියවන්ත කෙනෙක් වෙන්න. නුවණින් කල්පනා කරන කෙනෙක් වෙන්න. බලන්න මේ අපිට කොහොම හරි බුදුරජාණන් වහන්සේ ජීවමානව ඉඳෙද්දී අපිට දඹදී උපදින්න බැරි වුණානේ. උන්වහන්සේ මුණ ගැහෙන්නත් බැරි වුණා. බ්‍රහ්මායි වගේ අවසාන මොහොතේ ලබා ගන්නත් බැරි වුණා. ඔන්න අපි එහෙම කරකී කරකීදී අන්තං ඔන්න අපි ඉපදිලා ඉඳෙද්දී ගෞතම බුදුරජාණන් වහන්සේ වදාළ දේශනා කීපයක් අපිට අහම්බෙන් අහන්න ලැබෙනවා. මේ ඔගොල් ඔබ බලාපොරොත්තු වෙච්ච එකක් නෙමෙයි මේ අපි කතා කරන්නේ. අහම්බෙන් අහන්න ලැබිච්ච එකක්. චතුරාර්ය සත්‍ය ධර්මයේ බුදු කෙනෙක් පහළ වෙලා දේශනා කරගෙන යනවා. ඒ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරන්න ඕනේ. මේක බලාපොරොත්තු වෙච්ච එකක්ද අහම්බෙන් අහන්න ලැබිච්ච එකක්ද? අහම්බෙන් අපේක්ෂාවක් නැති වෙලාවක අහන ලැබිච්ච එකක්. අන්න ඒනම් බුද්ධ කාලයක් නෙමෙයි. දැන් මේකේ මේ බ්‍රහ්මායු එහෙම නෙමෙයි බලාපොරොත්තු තියාගෙන හිටියා. බුදු කෙනෙක් පහළ වුණොත් ගිහිල්ලා හොයාපන්. මොනවද හොයන්න තියෙන්නේ? මහා පුරුෂ ලක්ෂණ 32ක් තියෙනවාද කියලා ගිහිල්ලා හොයාපන්. ඊට පස්සේ අහපන් ධර්මය. අපිට එහෙම එකක් තියනවාද? එහෙම යුගයක් නෑ අපිට. අපිට තියෙන්නේ ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා උන්වහන්සේ පිරුණම් පාන්න විස්සරලා අවදාළපු බුද්ධ දේශනා ඉතුරුක් විතරයි. ඒ ඉතුරු වෙච්ච බුද්ධ දේශනාවලින් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඉගෙන ගනිද්දී ඒ ධර්මයේ තුල තියෙනවා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කළ යුතුයි. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න බැරි වුණොත් සතර අපායේ වැටි වැටි යන්න වෙනවා. සතර අපායේ වැටි වැටි යන්න වුණොත් ආයේ පිළිසරණ ලැබෙන්නේ නැහැ. කර්මානුරූපෝ සත්වයා සුගති දුගති දෙකේ යන්නේ. ඒ නිසා මේන් බේරෙන්න තමන් තමාව පිලිසරණ කරගන්න ඕනේ. තමන් ධර්මය පිලිසරණ කරගන්න ඕනේ. මේ 아무තු දේවල් මේ අහන්නේ අපි මේ විශේෂ දේවල් මේ. කවුරුවත් අපිට කියනවා තමා තමා පිලිසරණ කරගන්න කියලා. අපිට මෙතෙක් කල් කිව්වද කවුරුවත්? තමා තමාව පිළිසරණ කර ගනින් කියලා අපිට කවුරුවත් කිව්වේ නෑ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් ඒක ඇහෙනකන් එහෙම එකක් තියෙන බව අපි දන්නේත් නැහැ. ධර්මයේ පිළිසරණ කර ගනින් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියනකම් ඒ කාරණාව අපි දැනගෙන හිටියෙත් නැහැ. ඒ බඳු ලෝකීක ජීවත් වෙච්ච කෙනෙකුට නම් නොදන්නා ලෝකයක අවිද්‍ය අන්ධකාරයේ ගිලිච්ච ලෝකයකට නම් නොටිනාදියක් මහා වටිනාදියක් වගේ පෙනෙන්න පුළුවනි. නමුත් වටිනා දෙයක් හඳුනාගත්තු කෙනෙකුට වටිනා දෙයක් තෝරගත්තු කෙනෙකුට රත්තරන් අඳුනාගත්තු කෙනෙකුට මේ ගොමරිටි වටිනවාද? දැන් වෙලා තියෙන රත්තරන් බැහැර කළ ගොමරිටි වලට මේ ගරු කරන වගේ එකක් නෙමෙයි මේ ලෝකේ එලා තියෙන්නේ. අවබෝධ කළ යුතු දේ පැත්තක ප්‍රශංසා කළ යුතු චතුරාර්ය සත්‍ය ධර්මයේ පැත්තක ප්‍රගුණ කළ යුතු ආර්ය ස්ථාංගික මාර්ගයේ පැත්තක හිස් ලෝකික අතරමං වෙලා හරීම සංවේග ජනකයි. මේ නිසා මේ ගොඩට වැටෙන්නේ නැතුව ඔබට තියෙන්නේ කල්පනා කරන්න සුවාදීන විදියට කවුරු මොනවා කිව්වත් ඒක ඔබට වැදගත් නෑ. Taman tamanව පිළිසරණ කර ගැනීම Taman කරගත්තොත් ඒ ආරක්ෂාව කාටද තියෙන්නේ? Tamanට බුදුරජාන් වහන්සේ පෙන්වා දෙනවනේ. පෙන්වා දෙනවා නතම් මාතා පිතා කෛරා අඤ්ඤේ වාපිත ඥාතක අම්මා මේක කරලා දෙන්නේ පියා කරලා දෙන්නේ දූ දරුවෝ කරලා දෙන්නේ ස්වාමියා කරලා දෙන්නේ බිරිඳ කරලා දෙන්නේ සහෝදර සහෝදරියන් කරලා දෙන්නේ අනික් නෑදෑය කරලා දෙන්නේ සම්මා පණිහිතං චිත්තං මනාකොට ධර්මයේ පිහිටුවාගත්තු සිත සෙය්‍යසූනං තතෝ කරේ ආන්ගෙන් තමන් ශ්‍රේෂ්ඨ කෙනෙක් බවට පත් කරනවා එහෙනම් තමන් ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන්නේ ධර්මයේ සිත පිහිටුවා ගැනීමෙන් මිසක් වෙන කිසි දෙයකින් නෙමෙයි වෙලා තියෙන අර මේ ලෝකෙම යන්නේ අවිද්‍යා අන්ධකාරෙනේ. මේ ලෝකය යන්නේ හිස් ලෝකෙ, નિසරු ලෝකෙ අර බටහිර ජාතීන් විසින් මේ ලෝකෙට පටවපු දේවල් කාලයක් මුළුල්ලේ යටත් විජිත වෙලා වෙලා තිබිලා මේ චින්තනයේ සම්පූර්ණයෙන්ම නීච වෙලා අර බටහිර ජාතීන් ගුගන්නපු දේවල් පුරුදු කරපු දේවල් දැන් පේන්නේ කොහමද? මහා සාර බහර දේවල් වගේ. මෙන්න වෙච්ච දේවල්. නමුත් පින්වත්නි අපි ගත්තොත් මේ රටවල් පෙරදිග දහන්නේගාරේ බවට පත් වෙලා තිබුණේ. දැන් මේ හිඟාකකා ගියාට පෙරදිග ධාන්‍යාගාරය බවට මේ රටවල් පත් වෙලා තිබෙන්නේ. අහස උසට ස්තූප හැදුනේ. චතුරාර්ය සත්‍ය කතා කරපු යුගයේ. මාර්ගඵලලාභීන් ජීවත් වෙච්ච යුගයේ. රහතන් වහන්සේලා හිටපු යුගයේ. පෙරදිග ධාන්‍යාගාරي උනේ මෙකල නෙමෙයි, එකල. ඒ ලෝකයක් සමහර විට hali බිහි වෙන්න පුළුවන් ධර්මයට ගෞරව ලබන සමාජයක් බිහි වුණොත් නමුත් අපිට පේන පේන තෙක් මානෙක ධර්මයට ගෞරව ලබන සමාජයක් නැහැ. ඒ නිසා තියෙන තම තමන් විසින් තම තමන්ගේ ධර්ම මාර්ගයේ තම තමන් පිළිසරණ කරගෙන දියුණු කර ගැනීම. දැන් බලන්න හිතලා මේ ලංකාවට සිද්ධ වෙන හදිසි අනතුරු වල ස්වභාවය ස්වාභාවික ආපදා අඩුද වැඩිද? වැඩි. හදිසි අනතුරු අඩුද වැඩිද? වැඩි. බෝ වෙන රෝග අඩුද වැඩිද? වැඩි. ආහාර විසීමෙන් අඩුද වැඩිද? වැඩි. වෙනත් අනතුරු අඩුද වැඩිද? වැඩි. ඉතින් ඉබඳු ලෝකයක අපට පිළිට හැටියට තියෙන්නේ නිකම් මේ ලෝකෙට කෑ ගහන එකක් නෙමෙයි තමන්ව පිළිට කරගෙන යන එක. පිළිට පිණිස පවතිනවා බුදුරජාණන් වහන්සේ කෙරෙහි යම්කිසි ආකාරයකට තමන්ගේ සිත පැහැදුනා නම් ඒ චිත්ත ප්‍රසාදය Tamanට පිහිට පිනිස පවතිනවා. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ කෙරෙහි තමන්ගේ සිත පැහැදුනා නම් ඒ චිත්ත ප්‍රසාදේ තමන්ට පිළිට පිනිස පවතිනවා බුදුරජාණන් වහන්සේගේ ධර්ම මාර්ගයේ තුල දියුණු වෙලා මාර්ගඵල ලැබූ ශ්‍රාවක සංඝයා කෙරෙහි තමන්ගේ හිත පහදිනවා නම් ඒ චිත්ත ප්‍රසාදේ තමන්ට පිළිට පිනිස පවතිනවා තමන්ට තියෙනවා සීලයක් ඒ සීලය Tamanට පිළිර පිණිස පවතිනවා. Tamanට තියෙනවා පිරිසිදු දහම් දැනුමක්. ඒ දහම් දැනුම Tamanට පිළිර පිණිස පවතිනවා. Tamanට තියෙනවා නිර්ලෝභී පරිත්‍යාග කුසලතාවයක්. ඒක Tamanට පිළිර පිණිස පවතිනවා. Tamanට තියෙනවා නුවණින් මෙහෙවීමේ හැකියාව. තමන්ට පිට පිණිස පවතිනවා මේ කරුණ ඇති කරගත්තු ගමන් මේ හිස් යුගෙන් තමන් බේරුණා වෙනවා මේ හිස් ලෝකෙට තමන් අයිති නෑ එතකොට. තමන් ප්‍රඥාවන්තින්ගේ ලෝකෙට යන කෙනෙක් බවට පත් වෙනවා. තමන් ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයට අයිති කෙනෙක් බවට පත් වෙනවා. ගෞතම බුද්ධ ශාසනයේ පිහිටක් ලබන්න සුදුසුකම් ලැබූ කෙනෙක් බවට පත් වෙනවා. ආන් ඒ සඳහා යන්නට මේ පින්වත් සියලු දෙනාට තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා සාදු sadhu sadhu